බුත්වාන භික්කසී භික්ඛු මා තං කාලෝ පච්චගාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවේදී මතක් කරපු විදිහට මේ වැඩමුළුව සඳහා පවත්වන ධර්ම දේශනා අපි දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ. ඉතින් මේ 49 වෙනි වැඩමුළුව සඳහා ඒ දේශනාවලියටම දේශනා මාලාවටම ඉස්සරහින් තියාගත්තේ මාත්‍රකා වශයෙන් සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච වටිනා සූත්‍රයක්. ඒකට සංගීතීකාරක ස්වාමින් වහන්සේලා විසින් සමිද්දි සූත්‍රය කියලයි නම් කරලා තියෙන්නේ. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. ඉතින් ඒ මේ දේවතා සංයුත්තේ ගොඩක් සගාතක සූත්‍ර තියෙන්නේ. ඒකේ ගද්‍ය කොටසක් තියෙනවා. ගාථා බන්ධනක් තියෙනවා. මේ සූත්‍රයත් සගාතක සූත්‍රයක් ගාතාවන් සහිත සූත්‍රයක් අත්තටම අපි එදා පළවෙනි දවසේදී ඒ තපෝදාවණියේ පැම් පහසු කරලා කය වේලීම සඳහා යට අඳනේ පමණක් ඇතුව එලිමහනේ ඉන්න තරුණ භද්‍ර යෞවන වයසේ හිටපු සමිද්දි ස්වාමීන් වහන්සේට අහසේ ඉඳන් ඒ දෙයියෝ దేవතාවෙක් කරපු ප්‍රකාශයයි අපි ඉස්සරහින් තියාගත්තේ ගිය පාර පළවෙනි ධර්ම දේශනාව සඳහා ඉතින් ඊටත් ඉස්සල්ලා තමයි ඇත්තටම මේ దేవතාවා ඒ සමිද්දි ස්වාමීන් වහන්සේට මේ අද අපි ඉස්සරෙන් තියාගත්ත ගාතාව දේශනා කරන්නේ. ඒ ගාතාව අර කියපු එදා අපි ගත්ත ගද්දි වශයෙන් සඳහන් කරපු අදහසම තමයි ගාථා බන්ධනයක් වශයෙන් කියන්නේ අබුත්වා භික්කසි බිකු නහි බුත්වාන භික්කසි ඒ దేవතාවා කියනවා භික්ෂු උඹ පංචකාම සම්පත්තිය පිළිබඳව බුද්ධියක් විඳීමක් අත්දැකීමක් නැතුව පිනිසුකා හැසිරෙන භික්ෂුවක්. එහෙම නැත්නම් මහානකම් කරන භික්ෂුවක්. නැහි බුද්ධහන භික්කසී උඹ මේ මනුසකමට අවශ්‍ය මූලික දේ වෙන මේ පංචකාම සම්පත්තිය බිඳ විඳලා නෙවෙයි මේ මහානකමට පිළිඹලා තියෙන්නේ. එහෙම නැත්නම් ජීවිතයේ තුන් යාමෙන් ප්‍රථම යාමේදීම භද්‍ර යවවනේදීම සුසු කාලකේසා කියලා විදිහට කලු කෙස්තියෙද්දිම ගීගය අතහැරපු කෙනෙක්. ඒ නිසා උඹෝය කරන්නේ මිනිසෙක් වශයෙන් උඹ වගේ තරුණ භද්‍ර යෞවන වයසේ කෙනෙක් වශයෙන් කළ යුතු පංචකාමවන් සම්පත්‍ය බුද්ධි බුද්ධි විඳින් නැතුවයි භික්ෂාවේ හැසිරෙන්නේ පින්නපාතේ වඩින්නේ එන්නේ ඒක දෙවියන් ආංශයට තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට පේන තේරෙන දෙයක් තමයි මේ මනුස්ස ලෝකේ පුදුම විදියට ඕලාරිකෝ පංචකාම සම්පatti විඳින්න පුළුවන්. ඒ නිසා දෙවියෝ හූල්නවලු මනුස්ස ලෝකේ තියෙන පංචකාම සම්පත්තිය දැකලා. ඉතින් මේ පංචකාම සම්පත්තියට මේ තරම් භාගයක් ලැබිලත් භද්‍ර යවුනේ ඉඳද්දිත් සියල්ලම තිබියේදී ඒ විඳිය යුතු පංචකාම සම්පත්තිය විඳින්න නැතුව මේ පිණ්ඩපාතේ යැපෙන මේ භික්ෂුව දැකපුවාම ඒ දෙවියෝ බොහොම අනුකම්පාවටපත් වෙනවා. ඒක තමයි ඒ කෙලින්ම හමු වෙලා මුලිච්ච වෙලා සඳහන් කරන්නේ අබුත්වා භික්ඛසී බිකු ඔබ පංචකාම සම්පatti භුක්ති විඳින්න නැතුව පිටිකාවටන භික්ෂුවක් නහි බුත්වාන භික්ඛසී පංචකාම සම්පත්තිය භුක්ති විඳින්නේ බය වෙනුවට නිකන් මේ මහානකම් කරනවා නැත්නම් අපි කියනවා භ්‍රමචර්ය රැකිනවා එහෙම නැත්නම් තනිකර ජීවිතයක් ගත කරනවා බුත්වාන භික්ඛසී බිකු කියලා දැන් දෙයියෝ එක කියලා දෙයයන් ආශික උපදේශය දෙනවා පංචකාම සම්පatti විඳලා ඉවර වෙලා ওই මහානකම් කරපන්. එහෙම නැත්නම් ඒ භද්‍ර යව් වෙන වයසදී කළ යුතු ඒ සප විඳලා මහානකම් කරපන් කාලෝ වෝ මං උපච්චකාණේ උඹේ වටිනා භද්‍ර යව් වන කාලය අපතේ නොයාවා. කාලේ අපතේ නොයාවා. ඉතින් ඒක තියා බලනකොට මතින් බොහොම අනුකම්පාවෙන් වගේ අර පොඩි හාමුදුරු පැටියට කියලා දෙනවා. මේ මෙන්න මේකයි කෙරෙන්න ඕනේ පෙන්කෙලින්න ඕන කාලේ පෙන්කෙලපන් පස්සේ පුළුවන් බණ භාවනා කරන්න හැට පිළිලා කොට බිම යනවාට පස්සේ එහෙම නැතුව මේ නොදැන මේ භද්‍ර යවුණේදී මොකද්ද මේ කරන්නේ කියන එකයි මේ දීයන්නාංශයේ කතාව. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා කාලෝ වෝහං න ජානාමි. ඉගෙන මට මේ කාලය කියන එක තේරෙන්නේ නැහැ. චන්නෝ කාලෝන දිස්සති. කාලේ මුහා වෙලා තියෙන්නේ ආවරණ වෙලා තියෙන එක ප්‍රකට නැහැ. ඒ නිසා තස්මා අබුත් බික්ඛාමි. ඒ නිසා මම පංචකාම සම්පatti විඳින්න නැතුව මේ මහානකම් කරන්ඩ භ්‍රමචර්ය රකින්න පෙළඹුණා. ඒ නිසා මාමං කාලෝ උපච්චක මමත් මේ කල්පනා කරන්නේ අනී මගේ කාලය නාස්ති නොවේවා කියන එකටයි කියලා දියන්නාංශයට ගාතාවකම උත්තර දෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමිද්දි ස්වාමීන් වහන්සේ කාලං වෝහං නජානාමි මම කාලය පිළිබඳව දන්නේ නැහැ. මේකට අර්ථකථන දීලා තියෙන්නේ මාත් මැරෙන වෙලාව කවදද කියලා මම දන්නේ නැහැ. ඒක නිසා උත්සන්නයි වෙලාව. මේ පංචකාම සම්පatti බුද්ධි විඳලා ඊට පස්සේ භ්‍රමචාරිකට යන්න ගියොත් මට එච්චර දීර්ඝ අවස තියෙයි දන්නේ නැහැ. ඒක නිසා මම මගේ ආයුෂ් ආයුෂ් කාලේ දන්නේ නැහැ. කාලෝ වෝහං නජානාමි. ඒ වගේම කියනවා චන්නෝ කාලෝන දිස්සති. කාලය කියන එක වැහිච්ච දෙයක් ආවරණය වෙලා තියෙන්නේ ඒක දන්නේ නැහැ. ඒක අර්ථකථනය දෙන්නේ මැරෙන වෙලාව මේ ලෝකේ කවුරක්වත් දන්නේ නැහැ. එක පැත්තකින් බලනකොට නම් කීයකි හරියත්වයටපත් වෙච්ච උත්මියෝ ගක් වෙලාවට සලකා බලන්න පුළුවන්. Tamange ආයුෂ් කාලය ගෙවිලා නම් සරුවචනanse ඉන්න කාලේ සරුවචනanse ළඟට ගිහිල්ලා අවසරය ඉල්ලනවා පිරිනුවම් පාන්න. ඒක නිසා රහතන් වහන්සේට තමහරක් රහතන් වහන්සේලාට හරියටම දන්නවා අච්චරයි මට අවශ්‍ය තියෙන කියලා. ඒ වගේම ප්‍රසිද්ධ මිනිමරුවකට අහුවෙච්චාම විනිශ්චයකාරවර තීන්දුව කරනවා කාලෙ මෙච්චරයි කියන කියලා තව හත් දවසකින් කියලා රහතන් වහන්සේ අපරාධකාරය දෙන්නම සමානලාට දානවා. කාලය කවදාද ඉවර වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ඉන්න කිසිම කෙනෙකුට කාලය පිළිබඳ හැඟීමක් නැහැ. විශේෂයෙන්ම කවද්ද මැරෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ සංවේගය මට පහළ වෙලා තියෙනවා. මේ ගිහිසප විඳලා මේ පැවිදි සැප විඳින්න ගියොත් මට මගේ වැඩි කරගන්න හම්බ වෙන්නේ නැති වෙයි කියලා ඒ නිසා අබුත්වා භික්ඛාමි ගිහි සැප කාම සැප නොවිඳ මම කෙලිම බැසා මේ ලැබිච්ච කාලේ වටිනාකම සලකලා මහානදම් පුරන්න එහෙම නැත්නම් මේ කායික අවශ්‍යතාවන් වලට වඩා ආධ්‍යාත්මික සකස් කිරීමේ වැඩපිළිවෙලට ගියා මගෙත් අදහස තියෙන්නේ අනේ කාලේම ආව නොයික්ම වාවා කියලා කාලෝ මා මා මා මං කාලෝ උපජ්ජකා මට මේ ලැබිච්ච ෂණ සම්පත්තිය ලැබිච්ච අවස්ථාව අනේක්ම නොයාවා කියන සංවේගය තමයි මට තියෙන්නේ කියලා. ඉතින් මේක කනෝ වෝමා කනෝ වේ මං උපච්චකා කියලා සඳහන් කරන මගෙන් ක්ෂණිය ඉක්ම නොයාවා. මට ලැබිච්ච ෂණ සම්පත්තිය මේ අතුරු සාකච්ඡා වලින් අතුරු දෙබස් වලින් අනවශ්‍ය කතා නිසා ඉක්ම නොයාවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට දෙවි කෙනෙකුට කාලය කියලා කියන්නේ ලැබිච්ච අවස්ථාවේ හැකි ඉක්මනින් ඒ හැකි තරම් අර කියන කාම සම්පatti විඳින එක. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ කාලය කියලා කියන්නේ ඒ සඳහා ගත කරන කාලය නිසා Tamanට වර්තමානයේ එළඹ සිටීමේ කාලය අප්‍රමාදීව ගත කරන කාලය උත්සන්න ආසන්නව බණ භාවනා කරන කාලය ඉක්මවනවා. ඒක නිසා එකම කරුණාව තමයි දෙන්නගෙම තියෙන්නේ ජීවිතේ වෙච්ච වෙනුවෙන් කළ යුතු ටික කරන්න ඕන. නමුත් දෙවියන්ගේ කළ යුත්ත තමයි කාම සම්පත්‍ය බුද්ධි විඳින එක. භික්ෂුවගේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේගේ අදහස තමයි ඒ කාම සම්පත්‍ය වෙනුවට බණ භාවනා කරන එක. ඉතින් මේ විදිහට එකම සංසිද්ධියක් දිහාවට දෙපැත්තකින් බලනකොට පාවිච්චි වෙන වචනවලට සම්පූර්ණ අර්ථ ඡායා දෙකක් එනවා. මේක අවුරුදු 2600කට විච් කලින් වෙච්ච එකක්. ඊට පස්සේ මේ වචන අද දක්වාම එනකොට ඒ වචනවලට දෙන අර්ථ ඕන විදිහකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ වාගේ සූත්‍රයක සංවේගයේ දනවන විදියට, වීරිය වඩවන විදියට, සතිය එළඹ සිටින විදියට ශ්‍රද්ධාව ඇති වෙන විදියට සමාධිවන්ත වෙන විදියට ප්‍රඥාවන්ත වෙන විදියට මේ වචන තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙයියෝ හරි ස්වාමීන් වහන්සේ වැරදි කාම සම්පත්‍යය වඩන්න තියෙන්නේ ඒකයි කල යුත්ත කියලත් අර්ථ දෙන්න පුළුවන්. ඉතින් එකම මේ සූත්‍රයේ තියෙන ගාතාවට ඒ අර්ථ දෙන ක්‍රමේ එකකට අපි කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා අනිතිකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් ඒ යෝනිසමනස්කාර ආයෝනිසමනස්කාර කියන මේ දෙක ගත්තොත් මේ දිව්‍යන් වහන්සේ සහ සමිති ස්වාමීන් වහන්සේ අතර වෙන සාකච්ඡාව හෝ එදිනෙදා අපේ ගුවන් විදුලි වල ටෙලිවිෂන් එකක එහෙම නැත්නම් පත්තරේ එහෙම නැත්නම් ඔය සම්මුඛ සාකච්ඡාවලදී වෙන ඒ සාකච්ඡාවල කවවම කවදාකවත් යෝනිසෝමනිකාර පැත්තක් නැහැ. කෙරෙන්නෙම හැම විදියටම අයෝනිසෝමනසිකාරය තමයි මේගොල්ලෝ කතා කරන්නේ යෝනිසෝමනසිකාරය කියලා වැඩියෙන් කාම සම්පatti විඳීම යෝනිසෝමනසිකාරයත් නොදැනුවත්කමට අඩුවෙන් කාම සම්පatti විඳීම අයෝනිසෝමනසිකාරයත් කියන වගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් අනෝ බලනකොට කාලය විතරක් නෙවෙයි ධර්මයක් වැසිලායි තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ දේ අහගෙන ඉන්නකොට මේ වගේ අර්ථකතනයක් හරහා අපේ චින්තනයේට අලුත් දොර කවුළු විවෘත වෙනවා. නමුත් සම්ප්‍රදාන කුල අපේ චින්තන රටාව, තර්ක ශාස්ත්‍රය, ණය විපස්සනාව හැම වෙලාවෙම එලිපිට හෝ රහසින් මේ කාම සම්පatti වැඩි කර ගැනීම සඳහා උත්සන්න කර ගැනීම සඳහා තමයි කටයුතු වෙන්නේ. ඒව හිතකට කොහොමද කොයි වෙලාවේද මොන ආකාරයෙන්ද මේ චින්තන රටාව වැරදි බව මේක අයෝනිසෝ මනසිකාරයේ බව මේක යෝනිසෝ මනසිකාට දාලා බැලුවොත් අවිංසමංසකාරය තියෙන කිසිම චිත්තක්ෂණික යෝනිසමංසකාරය නැති බවත් යෝනිසමංසකාරය තියෙන කිසිම චිත්තක්ෂණයකට අයෝනිසමංසකාරය ඉන්න බැරි බවත් දෙක වෙන් වුණොත් ඒකට මානසික විද්‍යාව කියන ක්ෂීසොෆෙනික් කියලා දෙන්නේ එක එක චරිතය ඇතුළත ජීවත් වෙන්න පටන් ගන්නවා. එක්කෙනෙක් කියනවා හැකිතා කාම සම්පatti බුද්ධි විඳපන් කියලා. එක චිත්තක්ෂණයක. ඊගා චිත්තක්ෂණය කියනවා චි ඒක හරිනෑ අපි බෞද්ධයෝ අපි මේ ආධ්‍යාත්මික සම්පත්තියට යන්න ඕනේ සතිය දිනු කරන්න ඕනේ එහෙම නැත්නම් ප්‍රමාදේ වඩන්න ඕනේ කියලා එක්කනා තුලම මේ දෙක දෙබිඩි ස්වරූපයට ගත කරන්න ගැනීම නිසා ඇති වෙන මානසික රෝග රාශියක් බටහිර ලෝකේ නම් කරලා තියෙනවා. භාවනා කරන කෙනාටත් මේ වෙන පරිණාමය මේ වෙන විපරිණාමය මානසික රෝගියෙක් රෝගයක් කියලා භාවනා නොකරන අය කියන්නේ භාවනා පිස්සයි කියලා. භාවනා පිස්සයි කියලා කියන්නේ එක වෙලාවට යාම තර්ක කරනවා. මේ කාම සම්පatti විඳින්න ඕනේ. වෙන විදිහට කියනවා මේ භාවනා කරන්නේ සෞඛ්‍ය දියුණු කරගන්න. භාවනා කරන්නේ අසහනය නැති කරන්න මේ ඔක්කොම කාම සම්පatti. තව කෙනෙක් කියනවා ඒවත් අතුරු සම්පatti තමයි. නමුත් මේ භාවනාවේ නියම ප්‍රතිඵලය තමයි නිවන. අධ්‍යයටි අවබෝධ කිරීම. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කිරීම කියලා එක පුද්ගලයෙකුගේ ඇතුළත පවා මේ යෝනිසමනසිකාරය අයෝනිසමනසිකාරය කිසිම විලි ලැජ්ජාවක් නැතුව එකම වේදිකාවේ රඟපාන. ඉතින් මේ රඟපාන වේදිකාවේදී <coughs> විනිශ්චය යෝනිසමනසිකාරය රඟපාන වෙලාදී විනිශ්චයනේ යෝනිසමනසිකාරය හරි අයෝනිසමනසිකාරය කියලා කියන්නේ පිස්සුවක් කියලා. අයෝනිසමනසික යෝනිසමනසිකාරය අපේලාට පේනවා අයෝනිසමනසිකාරය කියලා කියන්නේ මොන තරම් Tamanට හානි කරගන්නේ කෙලස් වඩන අක් අක්‍රිය අකර්මණ්‍ය නැත්නම් අකර්ය අකර්යා කාර්යක්ෂම නොවන අකාර්යක්ෂම දෙයක්ද කියලා තේරෙනකොට කවදද අපිට හිතන්න පුළුවන් වෙන්නේ පෘ탁ජන හිතක් ආර්ය භාවයටපත් වීමක් ගැන. පෘ탁ජන හිතක් මාර්ග ඥානිකර සම්පූර්ණ වීමක් ගැන. ඒක ගැන කියනකොට කියනවා අපිට හිතන්න පුළුවන් වෙයිද කියලා කැලණි ගඟේ ගලන වතුර බින්දුවක් කවදා මහවැලි ගඟට යයිද කියලා. කැලණි ගඟට වැටිච්ච වතුර බින්දුව හැමදාම කැලණි ගඟත් එක තමයි දාන්නේ පල්ලෙහාට තමයි යන්නේ. කොහොමද මේ ගඟක වතුර කඳුලක් වෙන ගඟුලකට වැටෙන්නේ? අන්න ඒ වගේ තමයි හිතක් ඇතුළත ආධ්‍යාත්මයක් ඇතුළත ප්‍රතිපත්තියක් ඇතුළත යෝනිසුමනසිකාරය විනෝට අයෝනිසුමනසිකාරය පදිංචි වෙනවයි කියන එක ඒක වචනයෙන් කවදාකවත් ප්‍රමාණ කරන්නත් බෑ විස්තර කරන්නත් බෑ ව්‍යාකරණයට අහු වෙන්නෙත් නැහැ ඒකට අපි හැබෑ වෙනස කියලා කියනවා මේ හැබෑ වෙනස ක්‍රමික එකක්ද එක සැරේ සිද්ධ වෙන එකක්ද කියන එක පිළිබඳව විශාල මත දෙකක් තියෙනවා මේ අයෝනිසෝ මනසිකාරය තිබුණ හිතේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යෝනිසමනසිකාරට එනවද එනත එක පාරටම අකුණු විදුලියක් හිටුවා වගේ තමන් කරගෙන ගිය වැඩවල තියෙන අකාර්යක්ෂම භාවයේ කෙලස් බරිත භාවයේ තමා විසින්ම තමන් සාධාරණී කරගන්න චපල භාවයේ එකවර තේරෙනවද කියන එකට ක්‍රමික බවක් ආධ්‍යාත්ම ජීවිතේ මුලදී තියෙනවා ඒ නිසා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා ක්‍රමයෙන් තමයි යන්නේ නමුත් ඒ අවශ්‍ය කරන මූලික හේතු සම්පatti සම්පාදනය වුණාට පස්සේ මේක සිද්ධ වෙන්නේ කර වෙලා කර වෙලා තිබුණු රබර් රටයක් එක පාරට පුපුරලා ටෝ ගල හදයක් එන්න වගේ එක සැරේ තමයි සිද්ධ වෙන්නේ. අන්නේ එක සැරේ සිද්ධ වෙන එකට කියනවා අකාලික කියන වචනේ. එතෙන් දෙනකන් ඒක ගැම්ම ගන්න. ඉදොර කාලේ ඇවිල්ලා කර වෙලා කර වෙලා කර වෙලා තිබිලා එක මොහොතක රබර් රටේ පුපුරනවා. අන්නේ වගේ තමයි නෑ කූඩලු මල්ලටයක් ගත්තොත් එහෙම ඒකට අත තිබ්බ ගමන් තෙතමනේ වෙච්ච ගමන් ඇටි පුපුරලා gediya පුපුරලා ඇට විශ් වෙනවා. එතෙන්ට එනකන් වැඩපිළිවෙල අනුපුබ්බ ක්‍රමයට යන්නේ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අනුපුබ්බ කිතියා අනුපුබ්බ සික්කා අනුපුබ්බ පටිපදා තෝක තෝකං කණේ කණේ. යම් තැනකට අවශ්‍ය බලය අවශ්‍ය විභවය අවශ්‍ය ගැම්ම ඇති වුණාට පස්සේ මේක පිපුරනවා ඒ කිසිම ලකුණක් තියලා නෙවෙයි පුපුරන්නේ. ඒ පිපිරිල් හරියට අහකසේ අකුණු විදුලියක් කොටනා වගේ අකුණු විදුලිය කොටන්නේ ඉසලා මොනම තාලකින්වත් ලකුණක් පෙන්වන්නේ අකුණු විදුලිය කෙට්ටුවත් එකම අහසේ මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අකුණු විදුලියක් කොටනා බලන්න ඕනේ නම් දිගටම දැල්වා ගත්ත හැකින් අහස දිහා බලන් ඉන්න ඕනේ. එතකොට පේනවා ඡාපයේ කොහටද දුවන්නේ කියලා. ඒක අස්පනා පිට දෙයක් නොබලපු කෙනෙකුට මොනම තාලකින්වත් විස්තර කරන්න බෑ. තවත් ඕනනම් මේක ටිකක් උත්සන්න කළා කියන්න පුළුවන්. ඒ අකුණු විදුලි කොටන එක Taman දැක්කට Taman ඉන්න දෘෂ්ටි කෝණයෙන් තව කෙනෙකුට බලන්න බෑ. එයා ඉන්නේ Tamanට පැත්තකින්. එයාට පේන දෘෂ්ටි කෝණේ වෙනස් නිසා ඡාපේ වෙනස්. ඒ නිසා එක්කෙනෙක් දකින්න මේ දර්ශනය තව කෙනෙකුට දකින්නත් බෑ. චිත්තක්ෂණයට කලිමුත් බෑ. චිත්තක්ෂණයට පස්සෙත් බෑ. මේක තමයි අකාලික ධර්මය. හැබැයි අකුණු විදුලක් කොටන්න ඉස්සලා ගොඩක් වලාකුළු හැප්පිලා හැප්පිලා ආරෝපණ තද වෙලා අකුණු විදුලි තැනට යනට එනවා. එතෙන් ගිය ගමන් අකුණු විදුලි කොටනවා. ඒක අපි අත් දෙක දැල්ලගෙන හිට බලන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙකුට වාද කරන්න පුළුවන්. එතෙන් එනකන් වැඩපිළිවෙල ක්‍රමිකයි කියලා. නමුත් වැඩේ සිද්ධ වෙනකොට අකාලිකයි වහා සිදු වෙන වැඩක්. අන්න ඒ නිසා මේ මේ සූත්‍රයේදී මේ කාලික අකාලික සාන්දෘෂ්ටික කියන මේ පදවලට හරීම ශක්තිමත් ජවාදික අර්ථකථනයක් එනවා. ඒ අර්ථකථන ඒ ජවාදික බව තේරෙන්නේ භාවනාවේ හොඳටම උත්සන්න සතියක් තියෙන කෙනාට තමයි. හොඳටම අප්‍රමාද හිතක්, කෙලෙස් රහිත හිතක්, ධර්මයේ තියෙන අකාලික ගතිය දාගෙන කෙනාට මේ බණේ තියෙනවා ඉලෙක්ට්‍රික් ගතියක්. අහගෙන ඉන්නකොට මේ බුද්ධ ධර්මයේ ඉලෙක්ට්‍රික් ගතියක් තියෙනවා. ඉතින් යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට ඒක ධර්මයේ ඒ විදිහට සංවේගයක් වේගයක් ශක්තියක් ඉලෙක්ට්‍රික් ගතියක් පෙන්වුවාට අයෝනිසෝ මනසිකාරණ මතයට හොඳට නිින්ද යනවා මේ බණ කියනකොට. තේරෙන්නේ නැහැ. කලිමුණින් නමල තිබ්බට පස්සේ මොන තාලෙන්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. ඒක එහෙම ලේසියෙන් ඔක්කොටම තේරෙන්න ඕන කියන බණකුත් නෙවෙයි මේක. නමුත් කවදා හෝ කොච්චර භවනා කරත් ධර්මයේ පෙන්වන්න හදන මේ සුත්තමේ ඥාන කොටස නැත්නම් චින්තාමේ ඥාන කොටස හරියට භාවනා වෙනකොට ඇවිල්ලා එතනදී අත දුන්නේ නැත්තම් අපුඩියක් ගන්නකොට එක අතක් ඇවිල්ලා අනික් අත යටට හැප්පුණ නැත්තම් අපුඩියක් වෙන්නේ නැහැ. තනි අතේ අපුඩියක් නැහැ. අන්න ඒ නිසා භාවනා කරන කෙනාගේ මේ යෝනිසමංස්කාර අයෝනිසමංස්කාර පිළිබඳව සන්දර්භය සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පිළිබඳව හැඟීම අත්‍යවශ්‍යයි. මේක මම තවදුරටත් කියනවා විශේෂණ පදයක් දාලා විපස්සනා භාවනා කරන කෙනාට අත්‍යවශ්‍යයි. අනිත්‍ය වෛදී ඒ යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරයේ තියෙන ඒ අත්‍යන්ත බලපෑම එච්චරම නෑ විපස්සනා කරන කෙනාට පුදුමාකාර විදියේ එලඹ සිටි ගතියක් ධර්මයට එලඹ සිටි ගතියක් එනවා ඒ නිසාට යාට හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් වෙනවා හැම ක්ෂණ සම්පත්තියකම අතහරින දෙයක් නැහැ. ඒ හැම එකකදීම එන ඕනෑම දෙයකට මුහුණ දීලා ඕනෑම වෙලාවක ධර්මය මතුවෙන්න පුළුවන්. ධර්මය කැපී පෙනෙන්න පුළුවන්. එතනම ඉන්න අනික් කෙනාට ඒ යෝනිසමනස්කාර නැත්තම් කිසියම් වෙනසක් තේරෙන්නේ ඒක සිද්ධියක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනාගේ ඒ අයෝනිසෝමනසිකාරයේ පෘ탁ජන භාවයේ කෙලෙස් වලට භරිතව ගත කරන කෙනා කවදා හෝ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නීවර ධර්ම ගෙවම් කරලා යෝනිසමනසිකාර්යය මතුවෙලා ධර්මයේ ස්ථාවර භාවයටපත් වෙනකොට ඒ මනුස්සගේ මානසිකත්වයේ ඇති වෙන මේ වෙනස ඒ රැඩිකල් වාදී වෙනස එහෙම නැත්නම් මේ විප්ලවීය වෙනස ඒ කෙනාට දරන්න බැරි වෙයිද පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය ඇත්තටම සාධාරණයි. නමුත් සරුවචනාංශ ඒකට දරන්න පුළුවන් වීම සඳහා කියනවා අඛණ්ඩ සතියකින් නිතර අරසා වෙන්නේ කියලා. අඛණ්ඩ සීලකින් නිතර අරසා වෙන්නේ කියලා. නිතරම වෙනසක් අපේක්ෂා කරන්නයි කියලා කියනවා ලෑස්තිව ඉන්නේ කියලා. ඒ වගේම කුසල ඡන්දේ කියලා කරබැලීමේ ආසාව මගේ ජීවිතය යන්නේ පළච්චාවයි පණ යන්නේ පළච්චාවයි මට මේ ධර්මය ඕන කියලා ඒ එලඹ පෙලඹ සිටින ගතිය මේවා තියෙන කෙනාට විතරයි ධර්මයේ හරියට ඒ විදියට සිද්ධි වේගන එනකොට කමඨහන සුද්ධ වෙන්නේ අනිත් හැම කෙනාටම කොච්චර දෝ කමඨහන සුද්ධ කර කර ඉන්න ඕනේ කොච්චර කිව්වත් ඒ කාරණාවට සුද්ධ වුණාට ඊගාවට එන කාරණාදී සුද්ධ වෙන්නේ නැහැ මොකද තාමත් ඉන්නේ ආයුනිස්පංචකාර පැත්තේ භාවනාව කරනවා නමුත් තාමත් අර බුත්වාන භික්කසී භික්කූ කියන එක තමයි කියන්නේ පොඩ්ඩක් කාම කාම සේවනය කරලා කාමයේ බුද්ධි විඳින ගමන් විවේක තියෙන වෙලාවක පොඩ්ඩක් භාවනා කරාට කමක් නැහැ කියලා ඉඳහත කන්නු හොයාගන්න. ඒකල අහනවා එහෙම මේ ගෙදරවල වල ඉඳද්දි දවසට පැය කීයක් භාවනා කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් කියන්න තියෙන පැය 24කුත් පොඩ්ඩක් කරන්න කියලා. හිතන්නේ මේක නෙමේ පැය 23 හමාරක් අක්ක ගාගෙන විනාඩි 30ක් කෙරුවොත් ලකුණු 100 100ක් හම්බ වෙයි කියන්නේ. එහෙම නැත්නම් අනව ගිහිව ඉඳගෙන කොහොමද අපි මේ භාවනා කරන්න කියලා. මොකද භාවනාව නෙවෙයි ඕනන්නේ ගිහිකම. ප්‍රශ්නේ ඉස්සරහට දාන්නේ ගිහිව ඉඳගෙන කියන වචනේ තමයි ගොඩනගන්නේ. මේකේ ඒ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් අපි රකින්නේ ඒ කාමෙද ඒ ගේහසිත ප්‍රේමයේද ගිහිචිත සම්පත්‍ය දෙහෙම නැත්තම් නික්කම හිතද කියලා බලන එක ගිහිවීමේ සිවුරු ඇඳීමේ ප්‍රශ්නයක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාර අතර ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය අතර ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ කාලය පිළිබඳ කාලං වෝහන්න ජානාම කියලා. මට දන්නේ මගේ කාලය කියලා. ඒ වගේම උන්වහන්සේ කියනවා චන්නෝ කාලං නදිස්සති. කාලේ මුහා වෙලා තියෙන මට පේන්නේ නැහැ කියලා. දැන් මේ භික්ෂුවක් කතා කරන්නේ දෙවියෙකුට මේක සමාන සිද්ධියක් සිද්ධ වෙනවා පේසකාර දැරිවිගේ කතාවේදී සරුවචන්හන්සේ අලවුනුවරට ගිය වෙලාවක ඒ පිරිසට මතක් කරලා දෙනවා මේ කාලේ නිතරම දිවා රාත්‍රී මරණය කරා ලං වෙනවා ඒක නිසා මේ අල්ලපනලේ පෙන්කෙලින එක නෙවෙයි කරන්න තියෙන්නේ මරණානුස්සතිය වඩන්න හැම චිත්තක්ෂණයකම පියවරෙන් පියවර ගාලේ බැඳලා ඉන්න හරකා මරණ වලට ගෙනියන්න ආසේ තබන තමන පියවර පාසා මරණයට ලං වෙනවා. ඒ නිසා නිතරම මරණානුස්සති භාවනා වඩන්නේ කියලා. අර පොඩි කෙල්ලට ඒක හොඳට තේරිලා අවුරුදු 3ක් එක දිගටම ජීවිතං අනියතං මරණං නිතං ජීවිතං අනියතං මරණං නිතං මේ දිගට කර කර ඉන්න වෙලාවක ආයෙත් ආරංචි වෙනවා ਸਰවඥාන්සේ වැඩියා අග්ගාලව නුවරට බණ කියන්න මේ කෙලට ලොකු ආසාවක් ඇති වෙනවා බුදුන් දකින්න. නමුත් එතකොටම තාත්තා කියනවා මේ අසවල් තැන්න ගිහිල්ලා නූල් කැටපු ටිකක් තියෙනවා ඒ වොබ්ස් ටික අරන් ඉන්නේ කියලා. ඉතින් මෙයා ගිහිල්ලා එනකොට කල්පනා වෙනවා කාලේ ඉක්මවයිද දන්නේ නැහැ. සරුවචනාංශ මේ මේ ටික තාත්තට දීලා ඉන්න ගියොත් තාත්තා බුද්ධහම නැහැගීමක් නැහැ. ඒ නිසා වෙන ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා යනවා සරුවචනාංශේ ගාවට. යනකොට සරුවචනාංශේ බලහන් ඉන්නව බන්නෝ කියා. මේ පිටිස ඔක්කොම ලෑස්ති. නමුත් මේ දැරිවි ඇවිල්ලා නැහැ. දැරිවි එනකොටම දැරිවිගෙන් අහනවා කොහේ ඉඳලාද එන්නේ කියලා. දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන. කොහෙද යන්නේ කියලා අහනවා. දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියනවා. දන්නේ නැද්ද කියලා අහනකොට දන්නේ නැහැ කියනවා. ආයෙත් කියනවා දන්නේ නැද්ද කියලා අහනකොට දන්නවයි කියලා. ඉතින් අර බලානින්න මිනිස්සු වන්නා මේ කෙල්ල කට මේ මේ කට කැඩිච්ච වචන සරුවචන්සේ කතා කරනවා කියලා සේරම අර කෙල්ලට ගහනද දඬුවම් කරන්න පස්සට අදින්න හදනකොට බුදුසෙන්සේ පොඩ්ඩක් නතර කරලා අහනවා මේ දරුවගෙන් දරුවා උඹෙන් යා කොහෙන්ද දාවේ කියලා අහනකොට උඹ දන්නේ නැහැ කිව්වේ ඇයි කියලා. අනේ ස්වාමීන් වහන්සේ මං ගිය ආත්මේ කොහේ ඉඳලා මේ පේසකාර දැරිවි ආත්මයට ආවත් දන්නේ ඒ නිසා මම ඔබ වහන්සේට කිව්වේ ගිය ආත්මේ කොහෙද හිටියයි කියලා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ උඹ යන්නේ කොහෙද කියලා අහන්න ඔබ දන්නේ නැහැ කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මෙතනින් මැරලා ගිහලා කොහේයි දන්නේ කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ දන්නේ නැද්ද කියලා අහන්න දන්නවා කිව්වේ මොකද මම මැරෙන බව හොඳටම දන්නවා. දන්නවද කියලා අහන්න දන්නේ නැහැ කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ කොයි වෙලාවෙ මැරුණාද කියලා දන්නේ නැහැ. දැන් සරුවච්චන් වහන්සේ මේ පේස කරදර විය අතරේ sannivedanayak කරනවා බලාගෙන ඉන්න කට්ටිය කට අරගෙන බලන ඉන්නවා. මොකද වෙන්නේ කියලා. මොකද මේ දැරිවි දිගටම ඉන්නේ මරණානුස්සති භාවනාවේ. මේ පිරිස ඔක්කොම ලැහැතිලා හිටියට එක්කෙනෙක්වත් ඒ බුදුජානනාංශයේ දේශනා කරපු ධර්මයේ මතකවත් නැහැ. මේට අවුරුදු තුනක ඉස්සර කරපු දේශනාව මතක නැහැ. ඒගොල්ලෝ බුද්ධ ආගම රකින්න හදන්නේ. බුදුහාමුදුර රකින්න හදන්නේ. චාරිත්‍රය රකින්න හදන්නේ. සභා ගෞරවය දකින්න හදන්නේ. ඉතින් එයාට පේන්නේ මේ කෙල්ල පේශකාර දැරිවි කට කහනවාට බුදුහාමුදුරුත් එක්ක කතා කරනවා වගේ. නමුත් ඒ දැරිවි කියනවා දන්නේ නැද්ද කියලා අහන කෙනා දන්නවා කියලා. මම මැරෙන බව හොඳටම දන්නවා. දන්නවද කියලා අහන කෙනා දන්නේ නැහැ. මම කොයි වෙලාවෙ මැරෙනවද කියලා දන්නේ මොකද නිතරම මරණානුස්සතිය ගත කරන්නේ. මේ ස්වාමීන් වහන්සේත් කියනවා මට කාලය කියන එක තේරෙන්නේ නැහැ. කාලය කියන එක වැහිච්ච දෙයක්. එතකොට කොහොමද අපි මේ කාලේ කාමසේවනයේ යෙදෙන්න ඕනේ? ගිහි සැප විඳිනවනේ මේ කාලේ භාවනා කරන්න ඕන කියන එක අපිට සැලසුම් කරන්න පුළුවන් කාලේ අපේ යටතේ පාලනයක් යටතේ තියෙනවනම් අපි ළඟ කිසිම පාලනයකට මේක පිළිබඳව වෙන පැත්තකින් අදහසක් දක්වපු වෙලාවක් මට මතකයි පොතක දැන් දී පුද්ගලයා ඇමරිකාවේ ප්‍රසිද්ධයි ඔය දීපක් චොප්‍රා ඇමරිකා මේ ඉන්දියානු ජාතිකයෙක් නන්ට ඇමරිකාවේ නුගාවක්ම දක්ෂ නැත්නම් ගොඩක්ව පොහසත් මේක පිළිබඳව කතා කරන කෙනෙක්. ඉතින් ඒක නා කියනවා Hindu වේදය අනුව කෙනෙකුගේ ආවුස තීන්දුව වෙන්නේ උප්පත්තියේදී. ඒ ආවුස ගැනෙන්නේ Tamanට ලැබෙන හුස්ම ගානින් කියලා. මෙච්චරක් හුස්ම ප්‍රමාණ හම්බ වෙනවා. ඒ හුස්ම ඉවරනාට පස්සේ ඒ මනුස්සයා මැරෙනවා. ඒ නිසා අපේ account balance එකේ රුපියල් වලින් නෙවෙයි අපිට හම්බ වෙන්නේ හුස්ම ගානින්. ඉතියා කියනවා සාමාන්‍ය අවුරුදු 100ක් ඉන්න කෙනෙකුට ගණන් හදලා කියනවා කෝටි 13ක් විතර වගේ ඕපනින් බැලන්ස් එක තියෙනවා ජීවත් වෙන්න. ඉතින් කෝටි 13 යම් කිසි කෙනෙක් තද ආතතියට ලක් වෙලා ගාලා ගියොත් අවුරුදු 80 වුණත් මැරෙන්න පුළුවන්. අර හුස්ම ඉතාමත්ම විවේකීව දීර්ඝ හුස්ම වලට ගත වුණොත් අවුරුදු 120ක් වුණා ජීවත් වෙන්න පුළුවන්. දැන් කාලේ කියනවනම් හරි ටෙන්ෂන් එක වැඩනොත් කලින් මැරෙනවා heart attack ඇවිල්ලා blood pressure වෙලා විවේක ජීවිතයක් ගත කරුවොත් දීර්ඝ කාලෙම ඉන්න පුළුවන්. ඉතින් ඒ බව දන්නේ නැති කෙනා මේ දරුවන්ගේ ප්‍රශ්න නිසා ආර්ථික ප්‍රශ්න නිසා කාලගුණ ප්‍රශ්න නිසා හති පිබිනවා ලේන කුඩේ දුවන ලේන්නු වගේ දූවගෙන යනවා දුවන්නේ මොකද්ද අර ලැබිච්ච ආස්වාස ප්‍රසවාස ටික කොයි හැලෙනවද මොන වෙලාවෙ හැලෙනවද කොහොමද හැලෙන්නේ කියලා දන්නේ. ඒකල මැරෙන වෙලාවේදී මැරෙන්න හදනවා අනේ මට හුස්ම දෙක තුනක් ගන්න ඉඩ දෙන්න තව එක හුස්මක් දෙන්න කියනවා මේ කෝටි 13ක් හුස්ම තිබුණ මිනිහා ගෙවන තැන දන්නේ නැහැ. නිසා මේ මනුස්සයා කියනවා අපි කොච්චර අමනද කියනවනම් කොච්චර නොසලකලිමත්ද කියනවනම් අපි දැන් ඉන්නේ කීවෙනි කෝටියේද කියලාවත් දන්නේ නැහැ කියන. අපිට මෙච්චරක් තිබුණා කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම තිබුණේ මොකද්ද කියලා මේ උපකල්පනය. කීවෙනි කෝටියේද ඉන්නේ දන්නේ නැහැ. තව කෝටි කීයක් තියෙනවද දන්නේ නැහැ. අපිට කිසිම වෙලාවක හුස්ම වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ රුපියල්. අපිට වැදගත් වෙන්නේ කාලේ. අපිට තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක. නමුත් ගමන කියලා ගැනෙන්නේ ගණනයට එකතු වෙන ඒකකේ තමයි හුස්ම. ඒක නිසා යම් කිසි හුස්මට එළඹ වාසය කරනවා නම් ඒ මනුස්සයා ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවත් කරනවා. හුස්මේ නැත්තම් ඒ මනුස්සයා හීනක ජීවත් වෙන්නේ. කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කර කර වෙච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙවි වෙන තැනක වෙන දෙයක් ගැන කල්පනා කර කර අනුන් ගැන කල්පනා කර මේ තුනෙන්ම මේ හතරෙන්ම ක්ෂණය පන්නනවා ක්ෂණ සම්පත්තිය ඉක්මවනවා. ඉතින් ඒ මිනිස්සයා මෙච්චර මහන්සි වෙලා ලබාගත්ත මේ මනුසාත්ම භාවයේ ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය මෙච්චර තුච්ච විදියට පාහර විදියට පහත් විදියට නින්දිත විදියට විනාශ කරාට පස්සේ දෙයියෝ ගාවට ගිහිල්ලා වඳිනවා අනේ අත් දෙයියනේ මට මෙහෙම වුණේ ඇයි කියලා. ඒ මෝඩ දෙයියොත් ඇවිල්ලා කියනවා කාම සැප්පත්තේ විඳපල්ලා පිස්සු කතා කරනද බන භාවනා කරන්න ඕනේ. මේ බුත්වාන බික්ක සීබික්කු ඉසල කාම සම්පatti විඳලා පින්න පාතේ ඵලයක්. එහෙම නැත්නම් මහාන දම්පුරපන් කියලා. එනිසා අපිට කවද්ද දෙයියන්ගෙන් හම්බ වෙන්නේ යෝනිසෝ මනස්කාරය. කවද්ද අපිට දෙයියන්ගෙන් හම්බ වෙන්නේ යහ දැක්මක්. එනිසා බුදුජානනාංශට අපි කියනවා දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම. මොකද උන්වහන්සේට පුළුවන් ඒ දේව බලය යටපත් කරලා මේ කාරණාව ඉදිරිපත් කරන්න. ඉතින් මේ බාහිර ලෝකෙ මේ පේන කාම සම්පත්තියට දේවියත් සාක්ෂි දෙනකොට භික්ෂුවකට ඒ දේව මතේ යටපත් කරගෙන බහුජනය මතේ යටපත් කරගෙන මේ ක්ෂණයේ ඉක්මව ගන්න නැතුව ගත කරන්න වෙනකොට කරණ තියෙන සටන හැම කෙනෙකුටම භාවනාවේදී විශේෂයෙන්ම කර්මස්ථානයක හිත පවත්තන්න ගියාම මූල කර්මස්ථානයේ පවතින හිත ක්ෂණ සම්පත්‍ය වශයෙන් උත් මූල කර්මත්තෙන් හිත පවත්තන්න බැරුව නානපාර නන්නත්තර අරමුණ දිගේ දීග හිත යෑම කාම සම්පත්තියක් වශයෙන් උද්ගත්තොත් අන්න අපිට හිතා ගන්න පුළුවන් මේ අපි භාවනාව පටන් ගන්නකොට පරියන්කයක් පටන් ගන්නකොට ලක්ෂ කෝටි ගානකට පස්සේ චිත්තක්ෂණ ලක්ෂ කෝටි ගාන කොච්චරකට පස්සේද අපිට අරමුණේ හිත පිහිටවන්න පුළුවන් අපිට කොච්චරකට පස්සේද අරමුණේ හිත දිග එක දිගට චිත්තක්ෂණයට පස්සේ චිත්තක්ෂණ එක දිගට පාත් ගන්න පුළුවන්. එහෙම පැවැත්තුවත් කොච්චර ඉක්මනට එම කැඩිලා නැති නැස්ති වෙනවද? කවදද අපිට පුළුවන්න්නේ තාමට විනාඩි 10ක් නැසලි මේ චිත්තක්ෂණේ පවත් ගන්න පුළුවන් කියන තත්ත්වෙට එන්න පුළුවන්. කවදද මට පුළුවන් අරමුණ මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා බලපුවහම පේනවා මේ අපි සමිද්ද ස්වාමීන් වහන්සේ දිව්‍යන් වහන්සේ අතර වෙන ගනුදෙනුව භාවනාවේදී මේ විතක්කහරහ වේදනාහරහ සද්දහරහ එන්න එන්න හැම වෙලාවකදීම අපි විවිධ අරමුණු රසය හොයනවා මිසක්කා හිතේ ඒකෝදි භාවයකට ඒකාග්‍ර භාවයකට අපේ හිත කවදාකවත් තල්ලුව දෙන්නේ හිත හැම තර්කයකදීම හිත හැම සංස්කාරයක් කරාම හැම සංඥාවක් කරාම හැම වේදනාවක් කරාම මේ හිතේ එකලස් බව සමතය සමාධිය ඒකාග්‍රභාවයට කොනහන එකමයි කරන්නේ ඉතින් කෙනෙහිච්ච වෙලාවක අපි සම්පාදනය කළ යුත්තේ බහුලීගත කළ යුත්තේ ඒකාග්‍ර භාවයයි. අරමුණට මුණ මුණලා තියෙන එකයි. නමුත් ඒක කැඩුනට පස්සේ අපේ හිත අවුලුනාට පස්සේ අපි නැවතත් ආයෙත් ඒකාග්‍ර භාවය ලබා ගන්න ආයෙත් අරමුණත් එක්ක හාද වෙන්න ගන්න ප්‍රයත්නයත් වැරදුනාට පස්සේ හිත නරක කරගෙන කාමයටම යන ප්‍රයත්නය දිහා බලනකොට අපි ඡන්ද දෙන්නේ අයෝනිසෝ මනසිකාරයටමයි යෝනිසෝ මනසිකාරයට නෙවෙයි. මෙන්න මේ වගේ අල්ලපනල්ලක ඉඳගෙන කෙනෙකුට මේකේ රහස පෙන්ලා මෙහෙමයි සංසාරේ ගැටේ මෙහෙමයි ජීවිතේ සංකීර්ණ භාවයේ ඒතිෙද්දිත් දහස්වර උත්සාහ කරලා අයෝනිසෝ මනසිකාරයට මගේ හිත නහමක් යේවා. මගේ හිත ලදලද අවස්ථාවේ යෝනිසෝමනස්කාරයට නැත්තම් අක්ෂණ සම්පත්තියට සතියට අප්‍රමාදයට යේවා කියලා බලන එක මුලින් මුලින් ඒකට ලැබෙන සාර්ථකත්වයේ පිළිබඳව උපමාවක් පෙන්වන අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ ඈත තියෙන එල්ලකට විදින්න හදන දුනුවායට මුල් මුල් ප්‍රයත්න වලින් කවදාකවත් දුන්න හසුරවගෙන හරියට එල්ලට විඳ ගන්න බෑ. නමුත් ඒ අසාර්ථක ප්‍රයත්න රාශියක් හරහා තමයි හම්බෙන් වගේ වෙලාවක එල්ලෙට එකක් වගේ. අපි පීයක් ගහන්න ගියත් තුවක්කක් කරක හරියට එළිය වෙලතිය වෙඩි තියාන ගියාත් එහෙම නැත්නම් දුන්නකින් මිදින්න ගියාත් මුලින් මුලින් විශාල අසාර්ථක ප්‍රයත්න රාශියක් හරහා තමයි අපිට එල්ලෙට ළඟා වෙන්න පුළුවන්. එක සැරයක් එල්ලෙට ළඟා වුණාට ඊගාව සැරේ එල්ලෙට ළඟා වෙනවයි කියලා කිසිම සාතිකයක් නැහැ. ඇත්තටම කියනවනම් එක සැරයක් එල්ල වුණොත් දෙවෙනි සැරේ අසාර්ථක වෙන්න තියෙන වැඩි අපිට ඇති වෙන තිගැස්ම නිසා. කෝල ගති නිසා, කෝඩු ගති නිසා. නමුත් ප්‍රයත්නය අත නොහැර එක දිගටම වැඩ කරගෙන යන මනුස්සයර තමයි යෝගාවචරයි කියන්නේ යෝගයට ආවචරයි. යෝගය කියලා කියන්නේ ශිල්පයට. භෝගයට ආවචරයි කියලා කියන්නේ ඒක අතහැලා දාලා ගිහිලා කණ්ඩ බොණ්ඩ හදනවා රූප බලන්න හදනවා සද්ධාහන්න බලනවා ඒ නිසා යෝග භෝග දෙකේ යෝනිසමනසිකාරයේ යෝගයට تعلق කරන අතර අයෝනිසමනසිකාරයේ භෝගයට تعلق කරනවා. ඉතින් යෝගාවචරය කොයි වෙලාවෙත් යෝනිසමනසිකාරට යෝගයට හිත යොදා කටයුතු කිරීම දුනු ශිල්පේ පුරුදු කරන දුනු ආයෙක් වගේ ආදුනික අසාර්ථක ප්‍රයත්න කොච්චර තිබුණත් කදාකත් එකෙන් හිත වට ගන්නෑ මොකද දන්නවා මේ ලෝකේ හැදිලා තියෙන්නේ එල්ලෙට විදින්න නෙවෙයි එල්ලේ වරදින්නයි. නමුත් උත්සාහ කරන මනුස්සයාට එල්ලෙට දාගන්න පුළුවන්. ඒ වාට බුදුරජාණන් අපිට සාතික වෙනවා. ඒ නිසා කාම ඡන්දය පැත්තක දාලා ඒ වෙනුවට ඒකාග්‍රතාවය එහෙම නැත්නම් ඒකග්ගතා කියලා සඳහන් කරන චෛතසිකයෙන් කාම මිත්‍ය කාම ඡන්දය කියන විවිධ අරමුණු දිගේ රස විඳින ගතිය වෙනුවට ඒකාග්‍රතාව කියන චෛතසිකයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සමත භාවනාවේදී දීවරණ යටපත් කිරීමේදී කරන ප්‍රථම ජයග්‍රහණය. මේ දේට ධෛර්යය දීම පිණිස මේ දේට ඉරැඳ දීම පිණිස ප්‍රස්තාරය ඇඳ දීම පිණිස ਸਰවචන්හන්සේ දෙනම උපමාන ටිකක් උන්වහන්සේ සඳහන් කරනවා මේ කාමය දොරවල් හයකින් ගනුදෙනු සිද්ධ වෙනවා එහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ විඳිනවා දිවෙන් රස විඳිනවා කයෙන් පහස ලබනවා මේ පහේම ඇස් තියාගෙන බල්ම හෙලාගෙන සුපරීක්ෂා වෙන්න ආධුනිකයට කොහොමඩත් බෑ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා පරිේශනාගාර තත්වයක් දෙන්න මේ විචල්්‍ය සාධක පහෙන් හතරක් හිර කරන්න. ඇහැට රූප පෙන්වන්න නැති වෙන්න ඇහැ වහන්න. ශබ්ද නැහැ තැනකට යන්න. වාතාශ්‍රයත් තෝරගන්න ගඳ සුවඳ කුප්පන්නේ නැති. කටෙන් කතා කරන්නත් එපා රස විඳින්නත් එපා. එල කයෙන් මොන්නම චේතනාපූර්වක වැඩක්වත් කරන්න එපා. ඉකල කයේ හේම මුත්ත තිබ්බා වගේ තියලා එහෙම නැත්නම් පිරමීඩයක් වගේ හරි ගසලා තියලා හුඹහක් වගේ තියලා එනසන් චෛත්‍යයක් වගේ තියලා මේකේ සිදුවෙන දේ දිහා සජීවීව සක්‍රියව ආසන්නව උත්සන්නව බලාගෙන ඉන්න. එතකොට හිල් පහක් තියෙන දේන් හතරක් වහලා එක හිලක වෙන ගනුදෙනු දිහා බලා සිටීමේ කටයුත්ත බොහොම බයපක්ෂ වැඩක්. බොහොම යටහත් පහත් වැඩක්. නමුත් සරුවචනාංශ මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. එනිසා උන්වහන්සේ යෝජනා කරනවා මේ ගණදුණු පහක් වෙනකොට විවිධ අරමුණු දිගේ දුවන ගතිය වැඩි. ඒ නිසා ඒකාරම්මනික ඒකාග්‍රචිතක් ඒකෝදි භාවයටපත් කිරීමේ මනාපේ ඇති යෝනිසමනසිකාට කැමැත්තක් ඇති චින සම්පත්‍ය කැමැති යෝගාවචර මේ පහෙන් හතරක් වහලා ඉතුරු එක දිහා හිත දිහා බලා සිටින හිටිනකොට අපි කියන පර්යංක භාවනාව කියලා. ඉඳගෙන කරන භාවනාවේදී අපි ඇහ කන දිව නාසය ක්‍රියා පුළුවන් තරම් අඩු දණ්ඩපත් කරලා කය තැම්පත් කරලා වෙන විදිහකින් කියනවා චේතනා විරහිත දණ්ඩපත් කරලා මේ කයේ සිදුවෙන ක්‍රියාවලිය දිහා බලාන ඉන්න ගියාම අන්නර దేవතාව එනවා. దేవතාව ඇවිල්ලා කියන පිස්සුද මේ මේ දුෂ්කර ක්‍රියා කරන්නේ මොකද්ද රූප බලපංකෝ ඔබ පෙර පින් කරලා නියස් ලැබලා තියෙන්නේ මෙච්චර ලස්සන මේ කැලියකට ඇල්ල මෙච්චර සමනල්ලු ඉන්නවා මෙච්චර රූප තියෙනවා මෙච්චර ගස්කොලන් තියෙනවා මෙච්චර රුකුරුල්ලෝ ඉන්නවා මොකද්ද මේ කරන්නේ බුද්ධාන බික්කසී බික්ඛු මේක ටික විඳලි වෙල බහවන කරපංක මේක ඇවිල්ලා ආපු ගමන් ඇද්ද ගහගත්තා මෙච්චර ලස්සන සුන්දර වටපිටාවට මොකද වෙන්නේ මේ උදේ පාන්දර නැගිටලා අහපංක මේ සද්ද ගීත නාද කොච්චර ලස්සනද කුරුල්ලන්ගේ එකට කියන්නේ මේ මේ මෝනින් කෝරස් එහෙම නැත්නම් අනුගායනා කියලා. උදේ පාන්දර හරියටම අරුණ එනකොටම කුරුල්ලන්ගේ අනුගායනාවෙන් පටන් ගන්නවා. කැලේ. ඉතින් ආවට පස්සේ එතන බුත්වාන බික්කසි බික්කු මේ සද්ද ටිකක් අහලා භාවනා කරපන්. මම උදේ පාන්දර ඉරණගෙන ඉන්න මොනවද භාවනා කරන්නේ? පස්සේ බැලුවේ භාවනා කරන්නේ. ඉතින් අර දේවතාව ඇවිල්ලා අපිට කතා කරනවා. යගේ මේ පරිසරයේ වාතය 100 200ක් පිරිසිදුයි. මේකේ කිසිම නැහැ මේ දූෂිත වාතය. මේකට කියන්නේ විජන වාතය කියලා. විජනවාතය කියන්නේ ජනයා විසින් ප්‍රසවාස කරන ලද වාතය නෙවෙයි අපි ආශ්වාස කරන්නේ. ප්‍රයිවට් බස් එක නතර කරලා ඉන්න වෙලාවට එන ජනයා විසින් ප්‍රසවාස කරන ලද වාතය ආශ්වාස කරනකොට ඒ හඩු ගඳ කියලා එකක් එන්නේ. අපි කියන්නේ ඒකට ජීවන සුවඳ කියලා. ඒකට කියන්නේ ජන වාතේ. බස් එක අදිනකන් පුදුම උෂ්ණක් තියෙන. විජන වාතය කියන්නේ කිසි කෙනෙක් ප්‍රසවාස කරපු එකක් නෙවෙයි ගහස් කොළන් වලින් හොඳටම ඇති වෙච්ච සුද්ධ වාතේ තියෙන. ඉතින් කාට හරි හිතෙනවා ඉතින් මේ ටික හුස්ම ගනින්කො මේ ඇවිල්ලා ආනාපාන භාවනා කරන්න. ආනාපාන භාවනා කරනකොට හුස්ම ගන්න හිතෙනවා. දේවතාව තමයි කතා කරන්නේ. ඒකම නිකන් ආපිලාද මෙතන ඉන්න ඔක්කොමලා භාවනා කරන කට්ටිය ටිකක්ලා කතා කරගමුකෝ. ඔය භාවනා කරන්න කියලා පැත්ත වෙච්චාම මොකද්ද මේ ඔක්කොම වටින වටින කට්ටියනේ ගෙදර ගියාට පස්සේ හම්බෙන්නෙත් නෑ හොරෙන් ටෙලිෆෝන් නම්බර කිල්ල ගත්තාම හරිනේ. පොඩ්ඩක් පැත්ත කරගිලා කුසු කුසු ගාපුවම හරිනේ. මේ හැම තැනකදීම කියන බුත්තාන භික්කසි භික්ඛු ওই කාමසප්ප විඳලා ඉවරලා භවනා කරපන් මොකද්ද මේ හදිසි ආපු ගමන් ඇස් දෙක වහගෙන කතා කරන්නේත් නැතුව ගඳ බලන්නේත් නැතුව රස බලන්නේත් නැතුව එතකොට බුදුමාකාර මුස්පේන්තු ගතිය බුදුමාකාර හූනියමක් බුදුමාකාර බයadu ගතියක් කොච්චර එනවද කියනවනම් ඇඟට හිත යොදනකොටම නැද්දකින් නොපතන්න දෝමකින් කියන හිතිවිලි තමයි ඉන්නේ කවදාකවත් අනේ යාන්තම් නේද මගේ හිත වර්තමානයේ කයට ගිය කියලා. යෝනිසෝමනසිකාර හිතවිල්ල කවදාකවත් එන්නේ ඒ තරමටම තමන්ගේ කයට තමන් වෛර කරනවා වර්තමාන මොහොතට වෛර කරනවා ක්ෂණ සම්පත්තියට වෛර කරනවා මේ නිසා අපිට කවුරුවක්වත් හුණියම් කරන්න ඕන කමක් නැහැ අපි හිතනවා මේ බුද්ධ ධර්ම නැති කරන්නේ කතෝලික මිනිස්සෙක් කියලා අපි හිතනවා මේ බුද්ධහ විනාශ කරන්න මුස්ලිම් මිනිස්සෙක් කියලා. අපි හිතනවා මේ බුද්ධහ විනාශ කරන්න පිට කෙනෙක් කියලා. ඒ ඉතින් බයිලා තමයි. අර කියා ගන්න දෙයක් නැති නිසා එක එකට හේතු කරනවා කවුරක්වත් විනාශ කරන්න ඕන මේ ඔක්කොම සම්පත්ති ටික දීලා කිව්වොත් චේතනා විරහිතව කය දිහා බලන් හිටපන් කියලා. අර దేవතාවා එනවා. අවිල්ලා කියනවා ওই වෙනුවට මේ මේ වැඩ කොච්චර ලේසිද? බුත්වාන බික්කසි බික්කු මා අබුත්වා භික්කසි. මේ භාවනා මේ කාමසැප ටික රූප සද්ද ගන්ධ රස බලන්නේ නැතුව භාවනා කරන්න යන්න එපා. භාවනා කරන්න ඉස්සලා පොඩ්ඩක් ඔය ටිකක් බලපන් ප්‍රශ්නයක් නැහැ. කරලා ඉවර වෙලා ටිකක් එක විනාඩි 5ක් දන්නේම නැති කවුරු හරිත් එක්ක එහෙම නැත්නම් උනන්දු ජනක ඇතිවෙන කෙනෙක් එක්ක කතා කරලා පොඩ්ඩක් වාඩි වෙන්න බලන්න විනාඩි 10ක් අර කතා කරපු එක ඇතුළත කතාව යනවා. එතකොට මෙයාගේ විතරක් නෙවෙයි කතාව අහපු එක්කනාගෙත් විනාඩි 10ක් විතරයි. ඒක නිසා භාවනා කරන්න ගියාට පස්සේ මේ සමිද්ධි හාමුදුරුවෝ ගාවට දේවතාවෙක් අහසේ පහළ වුණා කිව්වට අපිට එහෙම දිස්න පේන එකක් නැහැ. නමුත් අයෝනිසෝ මනසිකාරය වැඩ කරන හැටි එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය විනාශ කරන හැටි තේරුම් ගත්ත දවසේ තේරෙයි අපි කොච්චර බැලේද්ද කියලා කොච්චර කැඹිරිල්ලක්ද කඹරන්නේ කියලා කොච්චර දාසද කියලා කොච්චර අපි යටහත් බහත් වාල්ලුද කියලා. වෙන විදියකට කියත හැකි මේක මේ කිසිම කෙනෙකුට මොනවද කරන්න ඕනේ මොනවද වෙන්න ඕනේ කියලා න්‍යාය පත්‍රයක් ඇත්තේම නැහැ. උනාට පස්සේ තමයි අපි දන්නේ අවල් දේ උණයි කියලා. සිදු වෙනකොට හෝ සිදු වෙන්න කලින් හෝ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒ බව තේරුම් ගැනීමමයි අනාත්මය කියලා කියන්නේ. අපි ඉඳගත්තට අපිට ඉඳින්න ඕන තැන හිත හිටින්නේ නැහැ. හිත හිටියත් ඊගා චිත්තක්ෂණේ තියාගන්න බෑ. ඒ වෙනුවට ওই దేవතාවා එනවා. ඇවිල්ලා බුත්හාන බික්කසි බික්කු කියලා අපිට උලිහිලි පාන. ඔන්න ඔකරන වෙනකොට ඔන්න රූප ටිකක් බලපන්. ශබ්ද ටිකක් අහපන්. ඇඟ පොඩ්ඩක් හොල්ලපන්. නානා අප්‍රදේවල් කරන්න ගියාම අපි දැන් වැඩ කරන්නේ අර దేవතාවා කියන කතාවටද යොන්සමංස කාර්යයටද එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තියද කියලා බැලුවොත් අපේ ජීන ආධ්‍යාත්මික පිටකොන්දක් නැතිකම අපිට ඕන දේ අපිට කරන්න බැරි ගතිය දැකීම පවා 90කට භාවනා එපා වෙන කාරණාවක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ ගෙදර දොරල අතහැරලා නෑදෑය අතහැරලා වස්තු අතහැරලා මේ ආවා. දැන් ආපු ගමන් හිත හිටින්න ඕනේ හිටු කියන තැන. ඒකලියොල්ලා කවුරු හරි කැස්සොත් හිතනවා මේ සේරමුණි අන්නතර මනුස්සය කැහැපෙින්දනේ. එතන මේ සේරම සිද්ධ උනේ පොඩ්ඩක් බඩේ අමාරු වෙච්ච නිසානේ. වැහපු නිසානේ. ඉතින් බාහිරේ নানা ආකාර හේතු හොයනවා. කවදාකවත් පිළිගන්න කැමති නෑ. ඇතුළත අපේ තර්කණය යෝනිසමංස්කාරට නෙවෙයි තියෙන්නේ. ඇතුළත අපේ තර්කණයක් තියෙනවා නම්, චේතනාවක් තියෙනවා නම්, හිතවිල්ලක් තියෙනවා නම් කෙලෙස්මයි. ඒක සරුවචන්සේ නොකිය කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සංඛාර කියන්නේ හිතවිලි හිතවිල්ල වලටත් වැඩිය චේතනා. මොන්නම්ම චේතනාවක් පහළ වුණාත් කක්ක කියලා හිතාගන්න. නම් චේතන නැතුව ඉන්න බෑ. චේතනා විරහිත මනසට කියන්නේ ඥාන විභාගීය සියදී විනාශා ගැනීමක් කියලා. චේතනා විරහිතව ඉන්න බෑ අපට. අපේ හිත කවදාකවත් චේතනා විරහිතව ඉන්න බෑ. නමුත් චේතනාවල තියෙන වශීකරණ ගතිය චේතනාවල තියෙන අපි දාශකත්වයට ගත කරන ගතිය නතු කරගන්න ගතිය දැක ගන්නා සුළුෙන් චේතනාවල වලට වැඩ කරන්න ඇරියොත් අපි චේතනා ඉගෙන ගන්නවා. ඉගෙන බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද අපි දැනගත්තත් නොදැනගත්තත් උතන තමයි වැඩේ යන්නේ. අපි නාශරණුව දාලා තිනවා. නාශරණුව දාලා තියන්නේ මීහරක යනවා. මේ දුවන්නේ චේතනා හරහා. ඒ නිසා මතුවෙන මතුවෙන චේතනාව දිහා බලන්න නම් අපි අර කාමච්ඡන්ද වගේ නීවරණ ධර්ම අයින් කරලා හිත යම් ප්‍රමාණයට ඒකෝදිගත වෙන්න ඇරලා ඒකාග්‍ර වෙන්න ඇරලා චේතනා දිහා බලන්න ඕනේ අනුංග එකක් බලනවා වගේ. ඒ චේතනා පහළ වෙන්නේ ඇත් දෙක අරින්න හිතෙනවා අත උස්සන්න හිතෙනවා හයියෙන් හුස්ම ගන්න හිතෙනවා নানা ප්‍රකාර අදහස් එනවා. ඉතින් මේ යෝගාවචරය අයුව දිහා ධර්මයේ දැනගන්නා සුළුව ක්ෂණයක මතු කරගන්නා සුළුව භාවනා කරන පටන් අරගත්තොත් ඉnde ඉnde ඉnde ඉnde තමන්න තේනවා මෙතුක්කල් සංසාර අපි මොනවද කළේ අපි කවදාකවත් ඒකාග්‍රතාවය ගැන දන්නේ නැහැ අපි අල්ලපු ගෙදර එක්කනටත් වැඩි කාමේ ලබා ගන්න අම්මලාට තාත්තලාට වැඩි කාමේ ලබා ගන්න දඟලපු දඟලිල්ලෙන් හම්බු කෙරුවනම් යම් තාක් කාමයක් ඒ සියල්ලම සංසාරෙ දික්කරනද ඒ සියල්ලම දුක් පිනිස අනිත්‍යත්වයේ පිනිස හිටලා තියෙනවා නිසා අපිට කරදර එන්නේ අපි රැස් කරපු කාම සම්පත්‍ය වලින් මිස වෙන කාගවත් ද්වේෂයකටවත් හෝනියමකටවත් වෛරකට නෙවෙයි. ඒක කවම කවදාකවත් කෙනෙක් බාර ගන්න කැමති නැහැ. හිතන්නෙම මට මේ දුක දුන්නේ අසවලා අහවල් දේ නිසා කියලා අපි බාහිරේ හොයනවා. නමුත් දැනගත්තොත් හිත ඒකෝදි වෙච්ච වෙලාවක එහෙම නැත්නම් කර්මුණ්ඩ ගිය වෙලාවක ඒකේ චේතනා විරහිතයි සංඥා ගන්නෙ නැහැ. වේදනාව වලින් බලපෑමක් නැහැ. හිත තනි කඹේ ඇවිදින මිනිසෙක් වාගේ, තනියේ දණ්ඩක යන කෙනෙක් වාගේ අරමුණේ යනකොට කොච්චර නීරසද කියලා. කොච්චර ඒකාකාරීද කියලා. කොච්චර නිදි කරනවද කියලා. කොච්චර බය කරනවද කියලා. කොච්චර අසරණ කරනවද කියලා බැලුවොත් අපිට කොච්චරක් தත්වගත වෙලා තියෙනවද බුද්ධාන භික්ඛසී භික්ඛු කියන එකට. අපි තුන මේ අන ඔක්කොම සම්පූර්ණ කරලා පස්සේ බණ භාවනා කරන්න පුළුවන් කියන කතාව තමයි තියෙන්නේ. ඒ නිසා මේ කාමච්ඡන්දේ වෙනුවට යම් වෙලාවකට යෝගාවචරයට ඒකාග්‍රතාවය කියන චෛසිකේ ගන්න පුළුවන් ගන්නවා. ඒකටයි මම මේ භාවනා කරන්න කියලා දැනගත්තොත් ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. කාමච්ඡන්දේ කියන විවිධ අරමුණු දිගේ දුවන හිත ඒක වැරද්දක් නෙවෙයි අපුරුදුලා තියෙන හැටි ඒතියෙද්දිත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ආශ්වාස ප්‍රශ්වාසයේ පිම්බි මැකිනි වගේ දෙයකට ගන්න පුළුවන් නම් ඒකට කියනවා යෝනිසමංස්කාරය කියලා. ක්ෂණ සම්පත්තිය කියලා. ඒ වගේම නුරුස්නා ගතිය, द्वේෂය, තරහව, වැරදි දකින්න ගතිය, Tamanට සමාව නොදෙන ගතිය වෙනුවට ප්‍රීතිය පහළ වුණාට පස්සේ පීචිචයිසිකෙන් පටිගය යටපත් කරපු දවසේ ඒකට කියන යෝනිසමංස්කාරය කියලා. ඒ වගේම නිදිමත කියලා. හිත අයිස් පෙට්ටියට දාපු බටර් ටිකක් වගේ ගුලි වෙන ගතිය මිදෙන ගතිය වෙනුවට කර්මන්නේ භාවය ඇති කරන මෙනෙහි කිරීම විතක්කේ පහළ වෙච්ච දවසේ ඒ යෝගාචර තේනවා මේ ප්‍රයත්නයකින් තොරව නිදිමත ගතිය නැති කරන්න බෑ හරක් එළවන මිනිස්සයා අඳුරේ පෑවේ නැත්නම් හරක් නතර වෙනවා ගැලපද උනේ ගල්කාරයා ගල්කව කියන නැත්නම් හරක නතර වෙනවා හැම වෙලාවෙම ගල් කවිය කිය කියා ගහ ගහ තමයි ගලපදවන්නේ. ඒ වගේ තමයි යෝගාවචරය තමයි නිර්වචන ඇති කරන්නේ. ඊතරෝ මානසිකාර්ය විතක්කේ යොදවන්න ඕන. ඒ වගේ තමයි යෝගාවචරයට අතීතයේ දුවන හිතවිලි අනාගතය ගැන සැලෙන හිතවිලි වගේ දේවල් එනකොට ඒ යෝගාවචරයට නිසක භාවය එහෙම නැත්නම් ඒකාග්‍රතාවයේ විතක්කය විචාර බුද්ධිය ආපු දවසට විශේෂයෙන්ම සැකේ වෙනුවට සැකේ එනවා වෙනුවට මේ සැකේ හරහා මම මෙච්චර කල් කිසිම චාරයක් නැතුව එහෙම දිව්වා දැන් මට ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි ආස්වාසය මේ ගතු තියෙන ප්‍රසවාසය මේ ගත් තියෙනවා කියලා විචාර බුද්ධිය ආපුවම අර විදිහට සැකේ නැති වෙනවා ඒ වගේම ආනාපානේ සුඛේ තේරිච්ච දවසේ ඒකට කියනවා සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා මේ ආස්වාසේ එක ආස්වාසයක් තුළ ඇති වෙන මේ සුඛේ බුද්ධින වෙලාවේ හිත අතීතයට දුවලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ අනාගතයට දුවන්නෙත් නැහැ මෙන්න මේ විදිහට නීවරණ ධර්ම පහ වෙනුවට ධානාංග පහක් පහළ වෙච්ච වෙලාවේ ඒ යෝගාවචරය තේරෙන පටන් අර ගන්නවා කවම කවදාකවත් අවුරුදු 100ම කාම සැපේ වින්දත් ආමිෂ සැපේ වින්දත් එයින් ලබා ගන්න බැරි තරම් निराமிෂ සුඛයක් ධාන සුඛයක් විවේකජං පීති සුඛං කියන සුඛයක් නීවරණ නැති කරපුවාම ලැබෙනවා. අපි මෙතෙක් කල් කිරුවේ සංසාරේ පුරාවට නීවරණ වලට පොහොර දාපු එකයි. නීවරණ වලට ආහාර දීපු එකයි. කාමච්ඡන්දේ වෙනුවෙන් රූප සද්ද ගන්ධ රස වෙනුවෙන් අතිකාල සේවාවල් කර කර හම්බ ගන්නවා. අනුන් එක ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධමාන කරමින් ද්වේෂය සඳහා දරුවන්ට ටියුෂන් පන්ති අරිනවා. අනිත් එකනට ඉස්සෙල්ලා වැඩියෙන් පාස් වෙන්න කියන්නේ. ඒ හැම එකකෙම දරුව ලස්සනට ඉගෙන ගන්නවා. ඒක කොච්චර ඉගෙන ගන්නවද කියනවා. උග ඉතර ඇවිල්ලා අම්මට අප්පටයි ගහනවා. ඒ තරම්ම ද්වේෂය උගන්නන ඔය පන්ති වල. ඒ වගේම නිදිමත වෙන්න හොඳට කාලා බුදිය ගන්න. ඒක හිතනවා මේ අපි මොනවද මේ වෛද්‍යවරුන්ට දෙනවා වෛද්‍යවරුන් නෙවෙයි දේශීය වෛද්‍යවරුන්ට උපාධියක් කලා නිදි කියලා. ඔක්කොටම උපාධිය හම්බ වෙනවා කාලා බුදි. ඒක ලොකු සැපක්. හොඳට කාලා ඇති වෙන්න ගොරෝ ගොරෝ බුදියපුවාම එයාට උපාධියක් හම්බ වෙනවා කලා නිදි. බුදුරජාණන්සේ විතරයි අවදිය පිළිබඳ කතා කරන්නේ. අනික හැම එකනම හිතන්නේ මේක තමයි සැප. දරුවන්ටත් දෙන්න පුළුවන් නම් අතක් පිටත් තියාන්න පුළුවන් තරම් කාලා බුදියන්න. ඔබේසිටි ආවට ප්‍රශ්නයක් නැහැ. ඒකට වෙනම බෙහෙත් දෙන්න පුළුවන්. කාලා බුදියන්න දෙන්න තමයි දෙමව්පිය උත්සාහ කරන්නේ. ඒකම අතීතය පිළිබඳ සැක කරන සතිය සහ අනාගතය පිළිබඳව තිගැස්ම නිර්මාණශීලීත්වය කියලා Nobel Prize දෙනවා. ප්‍රගතිශීලීත්වය කියලා තල්ලු කරනවා. තෑගි දෙනවා මේ කුතුහලයේ දනවල උනන්දු වෙලා කටයුතු කරන ගතියට. ඒකෙන් හොඳටම තේරෙනවා ඒ විදිහට අනාගතය ගැන දඟලන මිනිහ කවදාකවත් වර්තමානයේ පිරිච්ච ගතියක නැහැ. ඉන්න කවදාකවත් ඉන්න අනාගත වර්තමානයේ සම්පත්‍ති කරවන උසයට ඒ අනාගතේ පරිශන කරන්න ඕනකම නැහැ. මොකද එයා දැනටම සන්තෝෂී ජීවත් වෙනවා. ඒ නිසා හැම තරගයකින්ම ඔය ක්‍රීඩා තරඟ ඇත්තටම ලෝකේ පහළ වුණේ ජය පරාජයට නොසැලී ඉන්නයි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔලිම්පික් ගේම් වලත් මරා ගන්න. දිනන්නම ඕනේ. දිනුවේ නැත්නම් විරුද්ධ පක්ෂයට ගන්න. ඕනනම් අපිට හම්බෙලා තියෙන ශිෂ්ටාචාරය. ඒ වගේම සැකේ කියන එක අද මේ ආරක්ෂා ප්‍රශ්නය අර්ථේ දේශපාලනඥයන්ගේ ප්‍රයත්න අර්ථේ හැම කෙනෙක්ම හැම කෙනෙක් සැක කරන තැනට මිනිස්සුපත් කළ ඉවරයි. අද ලෝකයේ තියෙන ප්‍රධානම දියුණු જાතින් කරන්නේ ඒ જાතින් දෙකක් අතර සැකේමතු කරලා ඒ දෙන ගහන්නදරලා වැත්ත කරලා ගාන කොට ගන්න එක තමයි. ඒ සඳහා සැලසුම් යන්නේ අවුරුදු 20කට කලින්ලු. කෙනෙක් තව කෙනෙක් සැක කරවන්න අවශ්‍ය කරන සැලසුම් හදන්නේ දැන් හදන්නේ තව අවුරුදු 20කට ඉස්සරහින් මේ මනුස්සයා මේ මනුස්සත් එක්ක කොටවන්න කරන්න තියෙන සැලසුම් හදනවා. ඒ නිසා කවදාකවත් මනුස්සයට කාලබුදියගෙන ඉන්න දෙන්නේ නැහැ. විවේකයක් වෙන්න දෙන්නේ නැහැ. මේ සැකේ. ඉතින් ඒ නිසා අන්න එවැනි ක්‍රමවලදීදී කාට හරි පුළුවන් නම් ඒ විතක්ක ਵਿਚාර පීචි සුඛ එකග්ගතා කියන මේ නීවරණයන්ගෙන් තොර තත්වයක් මේ ආස්වාසය ප්‍රසවාසය කරා ගන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ සාන්දෘෂ්ටිකය අතහැරලා කාලිකයට දුවනවා නෙවෙයි. මම කාලිකේ අතහැරලා සාන්දෘෂ්ටිකත්වයට දුවනවා කියලා භික්ෂුවට අර දේවතාවට කියනවා දේවතාවා කියනවා මේ මේ මොහොතේ මේ විඳින්න පුළුවන් කාම සැපතිල මේ මත්තට හම් වෙන ලැබෙන්නේ නැති මේ ධ්‍යාන වලට මොකට දඟලනවද කියලා. ස්වාමීන් වහන්සේ වෙනකොට කියනවා නෑ කාලිකය කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙන කාම සම්පත්තියට සාන්දෘෂ්ටික කියලා කියන්නේ අස්පනා අපිට ලබන්න පුළුවන් ධර්මයේ ගුණයකට එහෙම නැත්නම් මෙතන කියනවා ධානයකට ඒක නිසා මම ඒ කාලිකය අතහරින්නේ කාලිකය යටපත් කරන්නේ සාන්දෘෂ්ටිකව ලැබිය හැකි මේ නිර්ආමිෂ සුඛේ සඳහා. දෙයියෝ ඒක දන්නේ නැහැ. බ්‍රහ්මියෝ දන්නවා. බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකේ ඉන්නේ ධ්‍යාන සුඛේ තමයි. දෙයියන් දන්නේ නැහැ. ඒ නිසා දෙයියෝ හිතන්නේ කාම සුඛේ විඳපන් ධ්‍යාන සුඛේ පිළිබඳ ලබන්න බැරි දේවල් ගැන හිතන්න එපා කියලා. නමුත් මේ ස්වාමීන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා මම මේ පැවිදි වුණේ මම මේ උත්සාහ කරන්නේ ඒ කාලිකේ අතහැරලා දාලා කාම සම්පත්‍ය අතහැරලා දාලා తాවකාලික හෝ අකාලික වූ සාන්දෘෂ්ටික වූ මේ ධර්මයේ මතු කරන්නයි කියන. ඒ සාන්දෘෂ්ටික තථාගත ධර්මයේ සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අස්පනා අපිට දැකිය හැකි. ඉතින් හුඟ දෙනෙක් එතකොට හිතනවා මේ ධ්‍යාන නොලබපු ඇත්තෝ ධ්‍යාන ලැබුපු ඇත්තන් නම් මේක ඇත්තයි. නමුත් අපි නෑනේ තාම දිවාණයක් ලැබලා ඒ නිසා අපිට තාම සාන්දෘෂ්ටික නෑයි කිය. නමුත් මේ විපස්සනාවේදී ඒ වගේ සමත සමාධියකින් ලැබෙන ධානයක් නෙවෙයි සාන්දෘෂ්ටි කියලා හඳුනන්නේ ක්ෂණික සමාධියක් ක්ෂණ මාත්‍ර සමාධියක් පවා ධාන කෘත්‍ය කර දෙන බව ඔප්පු කරලා පෙන්වන්න හරියට වෙලා ගන්න. වෙන විදිහකට කියනවා නම් එක චිත්තක්ෂණයක් හෝ නැත්නම් එක ආස්වාසයක් හෝ එක ප්‍රසවාසයක් හෝ මගේ හිත දැන් තියෙන ආස්වාසය කියලා දන්නවනම් ඒ දන්න චිත්තක්ෂණයේ හිතේ රාගෙ නැහැ. කාම ඡන්දෙ නැහැ. ආස්වාසේ ආස්වාසයෙන් දන්නේ චිත්තක්ෂණයේ ද්වේෂෙ නැහැ. ආස්වාසේ ආස්වාසයෙන් දන්න චිත්තක්ෂණයේ නිදිමත නැහැ. ආස්වාසේ ආස්වාසයෙන් සිදුවෙන දන්න චිත්තක්ෂණයේ අතීත පශ්චාත්තාපස අනාගත සැලසුන්නේ නැහැ. ආස්වාසේ ආස්වාසයෙන් දන්න චිත්තක්ෂණය මේක ආස්වාසේ ප්‍රසාද කියලා සැකෙත් නැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයකට හෝ අරමුණට මුණ දැම්මනම් ඒක පෙන්ලා දෙන්නේ චන මාත්‍ර සමාධියක් කියන. දැන් මේ යෝගාවචරයට කියනවා ආනාපානේ හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ පිම්බීම හැකිලිම හෝ කියන අරමුණක් අරගෙන ඒ අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න හැම චිත්තක්ෂණයකම නීවරණ බලපෑම නැති වෙලා ඒ යෝගාවචරයට ධානාංග උපචාර මට්ටමක් ලැබෙනවා දැන් මේක සාන්දෘෂ්ටිකයි. දැන් මේක අකාලිකයි. අරමුණට හිත විහිදුවන තාක් අරමුණත් එක්ක හිත මුලිච්ච වෙන තාක් අකාලිකවම තමන්ට සාන්දෘෂ්ටිකවම තමන්ට දැනගන්න පුළුවන් මගේ හිත මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණයෙන් තොරයි කියලා. මෙන්න මෙතනදී වාක්‍ය දෙකකින් මේ කියන ප්‍රකාශය සුද්ධ කරන්න ඕන. මොකද්ද? එක තමයි එක චිත්තක්ෂණයකට හිත නීවරණ තොර වුණාට ඒ චිත්තක්ෂණයට මම දැන් ඉන්නේ මේ චිත්තක්ෂණේ ඉන්නේ නීවරණයෙන් තොර කියලා දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. අඩු ගන්න චිත්තක්ෂණ තුන හතරක් එක දිගට ගියාට පස්සේ ගැම්මේ විතරයි, ජවය තුල විතරයි දැන් නීවරණ නැති බව දැනගන්න පුළුවන් වෙන්නේ. මේ ලක්ෂ කෝටි ගාණක් චිත්තක්ෂණ මැද එක චිත්තක්ෂණයක් නීවරණ නැති වුණාට එයාට ඒක ඒක සමාදන් වෙන්න අවබෝධ කිරීමේ ශක්තියක් නැහැ. නිසා කවදාරි යෝගාවචර චිත්තක්ෂණ පෙලක් එක දිගට ගියාට පස්සේ තමයි මගේ හිත දැන් නිවර්ණයෙන් තොර වුණා කියලා දැනගන්නේ. දෙක සුත්තමේ ඥානයේ තියෙන කෙනාට විතරයි මේ වෙච්ච සංගතිය මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අනිත් එකනට හැඟෙනවා තේරෙනවා මොකද්ද උණයි කියලා නමුත් කියාගන්න බෑ. සුත්තමේ ඥානයේ ආපේක්ෂණට මේ පොල් ගහ, මේ තල් ගහ, මේ කෙසෙල් ගහ කියලා හරියට කියන්න පුළුවන්. ඒ නිසා එතනදී සුතමේ ඥානෙ ලොකු පිළිසිදුවක් ඇති කරලා දෙනවා. මොහොත සුතමේ ඥානෙ හොඟ දෙනකොට නැහැ. අවබෝධය තියෙනවා. දැනීම තියෙනවා. නමුත් ඒක ප්‍රකාශ කරන්න බැරි නම් ඒක නිකන් අන්ධෙක් අතර මැණිකක් දුන්නා වගේ. එයාට ඒකේ ඒ අටිනාකම තියෙනවා. <coughs> ප්‍රයෝජන තියෙනවා. නමුත් බුද්ධි නැහැ. ඒ නිසා සුතමේ ඥානෙ මේක ආධාර උපකාර කෙරුවට පස්සේ ඒ යෝග ආචරයගේ යෝනිසමනසිකාරය කියලා කියන්නේ මොකද්ද? පැයක් භාවනා කරුවත් කමක් නෑ අඩු ගන්න එක චිත්තක්ෂණයක් හරි ආස්වාස කරන වෙලාවේදී ආස්වාසය මට වැටහුණා ප්‍රසවාස කරන වෙලාවේදී ප්‍රසවාසය වැටහුණා කියලා කියන්න පුළුවන් එයා ඒතිෙදිත් කියනවා නම් ආස්වාසය කරන වෙලාවේදී මට මේක ප්‍රසවාසය නෙවෙයි කියලා වැටහුණයි කියලා ඒකට කියනවා විචාර බුද්ධිය කියලා ප්‍රසවාසයේ තියෙන වෙලාවේදී දන්නවනේ මේක ආස්වාසය නෙවෙයි කියලා <coughs> ආස්වාසය ආස්වාසය වශයෙන් දැනගැනීම විතක්කේ නම් ආස්වාද ප්‍රසආස නෙවෙයි කියලා දැනගැනීම ਵਿਚාරය. ඉති යෝගාවචරය මේ ඉගෙනගත්ත අවබෝධ කරපු ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ නැවත නැවත යොදවලා යොදවලා යොදවලා මේ විදියට විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේක ස්වයන් සිද්ධව වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා ආස්වාසිය කියන්නේ ප්‍රසවාසය නෙමෙයි ආස්වාදීන්ලා සද්දාවට ඇහුනේ නැහැ. <clears throat> හිතිලියක් තියෙන්නේ නැතිව ගණන් ගන්නේ නැහැ. කයි වේදනක් තියෙන ති ගණන් ගන්නේ නැහැ ආශාසයලාදී ආශාසය දන්නවයි කියන චිත්තක්ෂණේ අනිත්‍යව නැතුව නෙවෙයි ඒ වගේ බලපෑමක් නැහැ නුද සතියේ තරම් බලවත් ඒතර ප්‍රසවාස වේලාවේදී ප්‍රසවාස බව දන්නවනම් ආශාසය නිවෙන බව දන්න හිත දන්නව ඒ වෙලාවේ සද්දෙන් කෙනහිලා නැහැ වේදනාවලින් කෙනහිලා නැහැ හිතවිලි වලින් කෙනහිලා නැහැ නමුත් සද්ද වේදන නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ කියලා මෙන්න මේ විදිහට යෝගාවචරයා පැයක් භාවනා කළා හරි ගන්න එක චිත්තක්ෂණයක හෝ අරමුණට මූණ දාලා ඉන්න වෙලාවේදී ඒ චිත්තක්ෂණය ගැන කතා කරනවා වෙනුවට මට සද්ද ඇහිලා කදරදර වුණා මට හිතවිලි ආවා මට කකුල රිදෙනවා බඩේ රිදෙනවා කියනවා නිකම්ම නිකං ගමේ තොටේ කට කතා විතරයි හරියටම මේ මට හිත ආස්වාස් ප්‍රසවාසයට එක් ආස්වාසයට එක සැරයක් ගියා. මං ඒකෙදි ආස්වාසයේ ප්‍රසවාසයේ නෙවෙයි කියලා දැනගත්තා. මට ආස්වාසයේ මේ විදිහට වැටුනේ කියලා. පැයක් භාවනා කරලා හරි කමන්නේ මේ ලැබිච්ච චිත්තක්ෂණය. ලැබිච්ච යෝනිසමනස්කාරය. මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය විස්තර කරන්න පුළුවන් මනුස්සයා වටන්න පුළුවන් මොනම බලවේගයක්වත් ලෝකේ නැහැ. එනිසා මෙතන භාවනා කරන කට්ටියට මේ එක චිත්තක්ෂණයක් ගැන මෙච්චර අගය කරන්න ගියාට මේ බොහෝ දෙනා ඊට වැඩිය මේක බුද්ධි විඳලා ඇති. නමුත් කවදාකවත් ඒක කියන්න දන්නේ ඒකයි මේ ක්ෂණ සම්පත්තිය බව දන්නේ පටන් ගන්නෙම කනපින්දමකි. වටන් ගන්නෙම වැරදිච්ච තැනක හොඳට මතක තියාගන්න ඒ වැරදිච්ච ගැන කතා කරනවා කියලා කියන්නේ කෙලෙස් වලට පොහොර දෙමිල්ලක්. කෙලෙස් වලට ආහාර දීමක්, අයෝනිසමනසිකාට පන්දන් ඇල්ලිල්ලක්, ඒ වගේම කුසලයට පයින් ගහිල්ලක්. ඒ නිසා කෙනෙක් හොඳ වෙලා මදි හොඳ බව පේන්න තියෙනවා. උසාවියේදී යුක්තිය ඉෂ්ට වුණාට බඳි ඒ සාධාරණ යුක්තිය කාටවත් වැටහෙන්න. නීති පොතේ තියෙන විදිහට උසාවියේ නීති හරියට හරියන්නේ නැහැ ලෝකයට වැටෙන්නේ. ඒ වගේ යෝගාවචරය කවදා හරි මම මේ පැයක් ඉඳගෙන ඉන්නකොට මට එක චිත්තක්ෂණයක ආස්වාසිය මතුණා ඒක මම ආස්වාසිය බව දැනගත්ත ප්‍රසවාසය නෙවෙයි කියලා දැනගත්ත සද්ද වේදනා නෙවෙයි කියලා දැනගත්තා කියලා දැක්කොත් මේක කියන්න තරම් ඒ යෝගාවචරයට ප්‍රතිබල ශක්තිය ආපු දවසට කියනවා ධර්මයේ ස්ථාවර භාවය ලැබුවයි කියලා. ඒ ස්ථාවර භාවයේ කවදාකවත් ඊගාවාත්මට යන කම්ම වෙනසක් ඇති කරන මිසක්කා ඒ මතකය ඒ සතිය ඒ අප්‍රමාදය ඒ උත්සන්නාසන දැනුම ඒ යෝගාවචරයේ මතකයෙන් මකන්න මොනම ශක්තියක්වත් ලෝකේ නැහැ අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සත්‍යයට සත්‍ය තන දීලා අසත්‍ය ගැන කතා නොකර, පරදිච්ච දේවල් ගැන කතා නොකර නොකියම බැරනම් කියනවා. නමුත් හරිය චිත්තක්ෂණ ගැන කතා කරන්න පටන් ගත්තොත් ඒ දේවතාවට උත්තර දීපු සමිද්ධි හාමුදුරුවෝ වගේ කියන්න පුළුවන් නොකෝං ආවසෝ සම්දිත්තිකං හිත්වා කාලිකං අනුදාවාමි අතකෝ කාලිකං හිත්වා සම්දිත්තිකං අනුදාවාමි එවැත් උඹ කියන විදිහට මම මේ සාන්දෘෂ්ටික ධර්මයේ අතහැරලා මේ කාලිකේ පස්සේ දුවනවා නෙවෙයි ඔබ දැනගනි මම කරන්නේ කාටික කාමච්ඡන්දය අතහැරලා ඒ වෙනුවට සාන්දෘෂ්ටික වෙච්ච මේ චිත්ත ඒකාග්‍රතාවයට කල්ප කෝටි ගණක් කෝටි ගණක් හම්බෙන චිත්තක්ෂණේ හම්බෙච්ච එක හෝ වේවා ඒක ගැන සන්තෝෂ වෙලා ඉන්නවා. ඒකට උරදීලා ඇදී කටයුතු කරනවා. ඒකට ධෛර්යය දෙනවා. මම ওই වැරදිත් ගැන කතා කරන්නේ. ඒතර දේවතාවටත් කරගන්න දෙයක් නෑ. අකුසල් වලට කරන්න දෙයක්වත් නෑ. මාර බල වේග වලට කරන්න දෙයක්වත් නෑ. Tamange හිතත් හැකි සංඥාවට ඉදිරි බැල්මකට පුළුවන් කියන ගතියකට එන්න පටන් ගත්තාම ඒක හරියට ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගල පැලිරක් ගියා වගේ. විශාල ගල් පර්වතයකට කුළුගුදියෙන් ගහනකොට ඕන කෙනෙකුට හිතනවා මේක කරන්න බැරි වැඩක් කරන්න ඕක කවදා කරන්නද කියලා. මොකද මේ මිනිස්සු හරියට මරේ බල්ලා ගැහුවොත් ගහගෙන ගහන ගියාම පැලිරක් යනවා. පැලිර ගියාට පැලිර යන වෙලාවේ බක්කල සද්දයක් වෙනවා බොල් සද්දයක්. නමුත් ඊට පස්සේ ආයේ පැලෙට කොහෙන්ද ගියේ කියලා හොයන්න බෑ. දිගට ගහගෙන ගහගෙන ගහගෙන යනකොට ඔය ගහන ගහන පාරක් පාස අර පැලෙට පොඩ්ඩක් ඈත් වෙලා ලඟ වෙනවා. ඔන්නෝකට වැලිකටයක් ගිය වෙලාවක පැලෙට හිටිනවා. ඊට පස්සේ තමයි දන්නේ මෙන්න මෙහෙමයි පැලෙට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා යෝගාවචරයා යම් මොහොතක මේ ක්ෂණ සම්පත්තිය උලුප්පගත්තට පස්සේ මුදුන්පත් කරගත්තට පස්සේ මතු කරගත්තට පස්සේ ඒකට ශක්විති රජ කෙනෙක්ගේ ඔටුන්නක තියෙන මිනි කොඩලේ තියෙන මාණික්යක් වගේ. සැලකුවොත් ඒක නැවත නැවත එනවා. ඒක නොසලකා මේ වරදින දේවල් පරදින දේවල් කතා කරුවොත් එහෙම අර කාලකන්ණියට හම්බෙච්චි බ්‍රහ්මණ කාන්තාව වගේ සලකා ගන්න බැරි වුණොත් ඒ යෝගාචර හැමදාම කනපින්ද මේම නතර කමටහන සුද්ධ වෙන්නේ පින් නැති නිසා නෙවෙයි. එක්ක බහුසුතකම නැතිකම නිසා වෙන්න පුළුවන් නැත්තම් මේ කාලිකයේ සහ සාන්දෘෂ්ටිකය අතර තේරුම දන්නේ නැහැ. Taman කඩුව දෙන්න ඕනේ කාටද දන්නේ කොපුව දෙන්න ඕනේ කාටද දන්නේ හිතලා කෙරුවොත් නම් කොපුව දෙන්නේ වැරදි නියම මිනිහට කඩුව දෙන්නේ අනවශ්‍ය අනවශ්‍ය මිනිහට. එනිසා මේ වගේ සිද්ධි වුණාට පස්සේ සරුවත් චන්දන්සේ මේක ඉතිහාසගත සිද්ධියක් වාටපත් කරලා ඒක සංඝයාට දේශනා කරලා මේකෙන් ධර්මයේ මතු කරලා පෙන්නනවා භාවනා කරන කෙනාට ඒ තමන් එල්ල කරලා භාවනා කරන්නේ මොකටද කියන කාරණාව දන්නේ නැත්නම් ළඟට එන කැපීමක් තමයි සිද්ධ වෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ හැම කෙනෙක්ම මුලදී ගඟට එනි තමයි කපන්නේ. කපල කපල කපල කපල තමයි හේවකට තියෙන ධර්ම කොටස සුත්තමේ ඥාන ආපු දවසේ හිතෙනවානේ කොච්චරක්නම් අපි දන්නේ නැතුව ගඟට ඉනි කැපුවද කියලා එන්නේ ඒ දන්නේ නැතිකම දන්නකම විතරමයි විපස්සනා ඥාන කියලා කියන්නේ. මම දැනුයි දන්නේ දන්නේ නැතිකම මෙච්චරක්මයි ළඟ තිබුණයි කියලා. ඒක අපි ප්‍රසිද්ධිය කියන්න ඕනේ. එතකොට භාවනා කරන ඕනම කෙනෙකුට ධෛර්යයක් ඇති වෙනවා. අනේ මේකෙනත් එහෙමනම් මගේ අඩුපාඩු ගැන කියන්න බය වෙන්න දෙයක් නෑ. මම මේක හෙලි කරලා ඉක්මනට මම දැනගන්න ඕනේ මගේ නොදන්න කම. හිතලා කරන හැම දෙයකින්ම නොමග යන්නේ. ඒ නිසා ධර්මයට ඉඩ දීලා ධර්මයේ මත වෙනකොට ඒක අහුල ගන්න ගතිය, ප්‍රකාශ කරන ගතිය, කමඨාන සුද්ධ කර ගන්න ගතිය, චන සම්පත්තියට ධෛර්ය දෙන ගතිය, යෝනිසමංස්කාරයේ මතු කර ගන්න ගතිය අනිත්‍යවත් එක්ක සම කළා සලකන්න යන්න එපා. ඒ කාපු වෙලා විශේෂයෙන් සලකලා කටයුතු කරුවොත් ඒකත් අපිට අපිට විශේෂ සැලකිල්ලක් කරනවා. ඒ නිසා ඒක කරපු කෙනාට මේක පිළිබඳව හොඳ කොහොමද කියන්නේ තහවුරක් ඇති කෙනාට බුදුහාමර දෙනවා. නම්බුවක් ධම්මතා ධම්ම නියාමතා ධම්ම ඨිතිතා කියන උපාදී. එයා දන්න දැන් ධර්ම නියාමයේ දන්න. එයාට ධර්මයේ තීතිය හම්බ වෙනවා, ස්ථාවරකමක් හම්බ වෙනවා. ධම්මතා ලෝකයේ කොච්චර දේවල් තිබුණා හරියට දන්නවනේ ඔබට අහුලා ගන්න පුළුවන් කියන කාරණාවට පස්සේ ඒ මනුස්සයා ගොළු වෙනවා කාට කොහොම කියලා දෙන්නද කියලා නෑ. කියලා දෙන එක ලේසි නෑ. නමුත් සරුවචනාංශයේ පුදුම මෛත්‍රියකින් පුදුම කරුණාවකින් පුදුම යෙදවුමකින් මේක කියලා දුන්නා අද දක්වාම පැවතිලා තියෙන පෙළපත වෙහෙස බලන්නේ නැතුව මේක කියලා දීලා දීලා මේක කියලා දෙන්නත් ඕනේ භාවනා කරන අයටමයි. වැරද්ද හදා ගන්න කැමති අයටමයි. කරනකොට ඔන්න ලක්ෂයකට කියනකොට එකෙක් දෙන්නේ කල්ලන. එයාගේ papuwe විතරයි සාසනේ තියෙන්නේ. මහසි සයිඩ් සෝන්සේ සඳහන් කළා තියෙනවා මේ වටිනා සාසනේ තියෙන සීල ශික්ෂා සමාධි ශික්ෂා වඩන මිනිහගේ papuwe මිස බෞද්ධ කොඩියේවත් ගෙජ්ජිවලවත් බෙරවලවත් රුවන්වැලි සෑයවත් නෙවෙයි. එනිසා අපේ හද මඩල අපි හදන්න ඕන රුවන් නිසාවක් වෙන්න. බෞද්ධ කොටියක් වෙන්න. අන්න එහෙම වුණාට පස්සේ ඒක දිගට දිගට දිගට ඒක කරන්ඩ අපේ සාමාන්‍ය බුද්ධ යොදන්න ගත්තොත් මේ මේ සමිද්ධි හාමුදුරන් බුදුහාමුදුරු ඉන්න කාලේ හම්බෙච්ච අරසාවගේ අරසාවක් අපටත් තියෙනවා. දැනටමත් තියෙනවා ඇති උඟ දෙන්නේ දන්නේ නැහැ. මේ ධර්මයෙන් කරන්න දැන එක මතු කරලා එයාට මේකේ බුද්ධිය ලැබලා දීලා ඒක ගෝපණය කිරීමේ ආරක්ෂා කිරීමේ ශක්තියත් මතු කරලා දීම හරහා එයාට ඒ කරගෙන ප්‍රයත්නේ කරගෙන යන වැඩේ ඒ සාර්ථකත්වයේ දිහාට تعلق කිරීම. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි تعلقක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.